ඒ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ ජූලයි මාසයේ 20 වෙනිදා මේ වෙලාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපදේශනා මාලාවේ ජීවනි ධර්ම දේශනාව සඳහා ඒ සඳහා ශීර්ෂක දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත් නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අතකෝ තේ භික්ඛු අසන්තුට්ඨෝ යේන අඤ්‍යතරම් භික්ඛුම් උපසංකපි තේන උපසංකමි උපසංකමිත්වා තම් භික්ඛුම් ඒතදෝච්ච චිත්තාවතා මුකෝ ආවුසෝ භික්ඛු දස්සනං සුවිසුද්ධං හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ කිවිසගත් විදිහට විකින්සුක සූත්‍රය ඉස්සරහින් තියාගෙන අපේ ධර්ම දේශනා විදියක් පවත්වමින් මේ කරගෙන යන භාවනා වැඩ පිළිවෙලට සුතමේ අනුග්‍රහයක් දක්වන්න බලාපොරොත්තු වෙනවා ධර්ම දේශනාවකදී විශේෂයෙන් භාවනා වැඩමුළුවකදී යම් කිසි කෙනෙක්ගේ ඒ පිරිසිදු වෙච්ච නැති දෘෂ්ටිය පිරිසිදු කරගන්න සම්පූර්ණ කරගත්තේ නැති ඒ චේතු මුක්තිය පඤ්ඤා විමුක්තිය ලඟා කරගන්න සර්වචන් වහන්සේ අනුග්‍රහ පහක් විස්තර කරලා තියෙනවා අනුග්‍රහිත සූත්‍රයේදී ඒකෙදී සඳහන් කරලා තියෙනවා තමයි දන්නවනම් තමන්ගේ පෙත තාම පිරිසිදු වෙලා නැහැ. දෘෂ්ටිය තාම පිරිසිදු වෙලා නැහැ. ඒක ඍජු කර ගන්න ඕනේ කියලා. ඒකට අනුග්‍රහ කළ හැකි ක්‍රම පහක් පිරිසිදු දෘෂ්ටියක යුක්තව කලියොත් මොකක්දයි කියලා දන්නා වූ සර්වචන් වහන්සේ ඒ අනිකායකදී අනුකම්පාව විස්තර කරලා තියෙනවා. ඒ සඳහා සීලං සීලානුගහිතය සූතානුගහිතය සාකච්ඡානුගහිතය සමාධි අනුගහිතය ප්‍රඥා අනුගහිතය කියලා දැන් සමත අනුගහිතය විපස්සනා අනුගහිතය කියලා අනුගහ පහක් තියෙනවා. ඒකදී මේ භාවනා කරමින් යන අවස්ථාවේදී වරින් වර ඒකට ඇලයකට වතුරක් කරනවා වගේ මේ සුතමේ ඥානය ලබලා දෙන්න. ඉතින් ඒ නිසා අපි දවසේ පැයක් වෙන් කරගෙන තියෙනවා මේ වගේ ධර්ම දේශනාවක් සඳහා. ඒක අපි මතක් කරගත්ත විදිහට දේශනාවලියක් විදිහට පවත්න්නේ ඒකේ මූලික තේමාව කිංසුක සූත්‍රය ඒකදී අපි මතක් කරගත්තා මේ ਸਰවචනාංශේ සජීවමානව බුද්ධ කෘත්‍ය කරමින් සවැත්නුවර ජේතවනාරාම වැඩ ඉන කාලේ එක්තරා භික්ෂුවකට ඇති වුණා ප්‍රශ්නයක් චිත්තවතානකෝ දර්ශනං සුවිසුද්ධං හෝති කිය. චිතකින් නම් මේ දර්ශනය ඍජු වේද එහෙම නැත්නම් සම්‍යක් දෘෂ්ටිය කාගන්නේ කොහොමද කියලා. ඒ නිසා අතකෝතේ බික්කු අඤ්‍යතරෝ අතකේ අඤ්‍යතරෝතේ බික්කු යේනඤ්‍යතරම් බික්කු උපසවතේ උපසංකපේ. තවත් Taman හොඳයි කියලා හිතෙන. තව ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනවා කිත්තවතානකෝ ආවසෝ බික්කුනෝ දස්සන සුවිසුද්ධං හෝති. කොහොමද වැක්ටි භික්ෂුවගේ දර්ශනේ පිසුදු වෙන්නේ කියලා. ඉතින් අපි ඊයේ මතු කරගත්තේ ඒ හමුනා වූ දෙවෙනි භික්ෂුව දීපු උත්තරය යතෝකෝ ආවසෝ බික්කු චන්නම් පස්සායතනාන සමුදයන්ත අත්ංගමංක යතහ භූතං පජානාති යත්තාවතා කෝ ආවසෝ බික්කුනෝ දස්සන සුවිසුද්ධං හෝති කිය. එවැත්ටි මේ ඉස්වර්ස ආයතන හයක් තියෙනවා මිනිස්සෙක් කියලා කියන්නේ එහෙම එකක්. ඒ හයේම එකම වැඩ පිළිවෙල යන්නේ කොතනකින් හරි කමන්නේ ලේසි තැනකින් පටන් අරගෙන මේක හටගන්නේ තන දැන් අවසානයේ දක්වා මම දහරා ගිය කෙනෙකුට විතරයි දර්ශනය පිරිසිදු වෙන්නේ ස්පර්ශ ආයතන හය ඉතින් ඊයේ දේශනාවේ සම්පින්දනයක් විදිහට මතක් කිරීමක් විදිහට ගත්තොත් ඇහ ඇහ එක ස්පර්ශ ආයතනයක් විතර ගණන් ගන්නවා. ඒක චක්කු සම්පස්සේ කියලා ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා එහි දැකීමේදී එහි තියෙන සංවේදී බවට නැත්තම් චක්කු ප්‍රසාදයට බාහිර වර්ණ රූපයක් ඇවිල්ලා ගැටෙනකොට විඥානය එතෙන්ට ගියොත් යම් හේකී එතනදී ඇහි ස්පර්ශයක් ඇති වෙනවා. ඒ තුන එකතු වීමට ස්පර්ශය කියලා කියනවා. එහෙම නැත්නම් පෙනීමක් සිදු වෙන්නේ නැහැ. විහා සමානම ක්‍රියාවලියක් තමයි ශබ්දයක් අහන වෙලාවට කණේ සිද්ධ වෙන්නේ. කම්බරේ කියලා කියන්නේ කණේ සංවේදී ස්ථානයේ එකට චක්කු සෝත ප්‍රසාදේ කියලා කියනවා. ඒ ප්‍රසාදේ කියන වචන තමයි ධර්මයේ නැත්නම් පොතේ දැනුමේදී පාවිච්චි වෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ සංවේදී ස්ථාන කියන එක. එහෙ නැත්නම් කණේ සංවේදී කම. සාරසෝතක් ප්‍රසාදේ. ඒ ඒ සංවේදීකම රූපෝලින් කිච කරන්නේ නැහැ. ගඳෙන් කිච කරන්නේ නැහැ. උද්දීපනය වෙන්නේ නැහැ. රසකෙන් උද්දීපනය වෙන්නේ නැහැ. ඒක උද්දීපනය වෙන්නේ සද්දයට පමණයි. ඒ නිසා සද්දයක් නැතුව කම්බරේ උද්දීපනය වෙන්නේ කම්බරයක් නැතුව ශබ්දයක් ඇවිල්ලා වැදුනට කිසි තැනකට පණිවිඩයක් ලැබෙන්නේ නැහැ. මේ දෙක එකතු වුණාටම ස්පර්ශය සිද්ධ වෙන්නේ නැහැ. ඒ දෙක ඉස්ත එනකොට හිත එතෙන්ට යන්න ඕන. විඥානය එතෙන්ට යන්න ඕන. එතකොට එතෙන්ට ගිය විඥාණයට කියනවා සෝත විඥාණය කියලා යට නමක් පටබැඳෙනවා. එතකොට මේ විදිහට සාද්දයයි ඒ සංවේදී කණේ තියෙන සංවේදී බව නැත්නම් ප්‍රසාද රූපයයි එතෙන්ට eh, ඒ වෙලාවට පැමිණිලා ඒක නීතිගත කරන්න විඥානය එකතු වුණාට පස්සේ ඒකට කියන ස්පර්ශය. ඒක කියනවා සෝත සම්පස්සේ කියන. මේ විදිහටම ගන්ධ සුවඳ ඇවිල්ලා නහය වදින්න ඕනේ. ගන්ධ සුවඳ ගිහිල්ලා ඇහි වැදුනට ඇහැට කිසි වෙනසක් වෙන්නේ නැහැ දැනුමක් එන්නේ. ගන්ධ සුවඳ ගිහිල්ලා කනට වැදුනට ඇති වැඩකුත් නැහැ. කයේ අන්තනකට වැදුනට වැඩකුත් නැහැ. නාසයේම සර්වචනසේ සඳහන් කරන විදිහට ඉලුකුරයක් වැනි කුහරයක් තියෙනවා මිනිඔලු කට්ටේ. ඉතින් අපේ ඒ කුහරය තියෙන තැන බිත්ති වල ඒ ශබ්දයට ගන්ධට සංවේදී ස්ථාන තියෙනවා. ඒකට කියනවා ගහන ප්‍රසාදේ කියලා. අන්න එතෙන්ට ගඳ යනකොට ඒක කිචි කරනවා. උද්දීපණය. ඒක උද්දීපණය වෙනකොටම එතෙන්ට හිත ගියොත් ඒක ලොකු දෙයක් විදිහට සලකලා එතකොට ඒකට ගාහන විඥානය කියලා කියන ඒ ගාහන විඥානේ අර සිද්ධිය සබහාගත කරනවා ස්ථිර කරනවා එතකොට අපි ගන්න විදිහෙන් පාඩපත් වෙන ඒකට ගාහන සම්පස්සේ කියනවා දිවේ මේ කටයුත්ත සිදු වෙන්නේ මේ තාක්ෂණයට ජීවා සම්පස්සේ කියලා කියනවා කයෙත් මේ විදිහට ආශාස ප්‍රසවාස හුලඟ ඇවිල්ලා වදිනකොට ඒ කයේ තියෙන සංවේදීකම කිචි කරනවා උද්දීපන වෙනවා. ඉතින් අනිකුත් මොනවාද දෙක බාධා වෙලා තිබුණොත් හිත ආශ්වාස ප්‍රශ්වාස ගන්න බැරි වුණොත් අපිට ආශ්වාස ප්‍රශ්වාසය වැටෙන්නේ නැහැ. යම් මේකෙන් කිසි තැනකට හිත යන්නේ නැතුව මේකට මෙලඹිලා පෙලඹිලා සතුටුමත් වෙලා ඉන්නවනම් ඒ හුස්ම රැල්ල නාස්පුඩෝ පුරවාගෙන එහාට යන හැටි මෙහාට යන හැටි දැක ගන්නවා නම් දැන ගන්නවා නම් එතකොට අපිට මේ කාය ප්‍රසාදයට වායු පොට්ටප ධාතු ඇවිල්ලා වදිනකොට හිතත් මානසිකාරයත් විතක්කයත් එතනම තිබුණොත් මේ තුන එකතු වුණාට පස්සේ කාය සම්පස්සේ සිද්ධ ඒ වගේම හිතට ධර්මතාවයක් ආවල්ල වදිනකොට හිත වෙන ඉදurang කරා නන්නත්තර වෙලා නොතිබුණොත් ඒ මනෝ සම්පස්සේ සිද්ධ මේ විදිහට චක්කුසෝත ඝාන ජීවා කාය මන කියන මේ ස්පර්ශ ආයතන හයේ කොතනක හරි කමන්නේ ඒ ස්පර්ශයේ සිදුවෙන ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වම දැක්කොත් ඒ දර්ශනේ හුදුදා. ඒ දර්ශනේ සම්පූර්ණයි. ඒ දර්ශනේ පුළුල්. ඒ දර්ශනේ සම්‍යක් කියලා කියන. යහ දැක්පක් කියලා කියන. ඉතින් මේ දැකීම කියන වචනය මෙතනදී අර්ථ දෙකක් ගන්න. ඇහෙන් දකිනවා අපි සාමාන්‍යයෙන් මස් ඇහෙන් දකින දේට දකින්නයි කියලා කියන. මෙතන නිරිපස්සනාවෙන් දකින්න භාවනාවෙන් දකින්න. ඒ නිසා මේ වගේ විස්තරය අනකොට එකම වචනය දෙපැත්තකට පාවිච්චි වෙනවා. ඉතින් ඒ නිසා සමහර විටක අවබෝධයේ ප්‍රශ්න ඇති කරගන්නවා. ජීවනාවතරට කියවලා මේ පිළිසිදු කරගන්න ඕනේ. එතකොට තේරෙනවා මේ මෙතන කතා කරන්නේ මේ ඇහිං රූප බලන කතාවක් නෙවෙයි ධර්ම ඔක්කොම එකතව විපස්සනායේ නැත්නම් ධර්ම චක්ෂුෂයෙන් බලලා ඒක පුළුල් කර ගැනීම. ඉතින් ඒක වෙනකොට අපි නිදර්ශනයක් වශයෙන් ගත්තේ ඇහ කන දිව කියන මේ දේවල් ගා සූක්ෂම. ඒවට මොනවාරි වැදිච්ච ගමන් අපේ හිත දෙදරුම් කාලා හෙල්ලුම් කාලා නන්නත්තර වෙලා වල්මත් වෙලා නැතිනාස්ති වෙලා යන නිසා ඒ සිද්ධිය දිහා බලන්න ස්පාසාවක් අපිට ලැබෙන්නේ. ඒ සිද්ධිය දිහා බලන්න අවස්ථාවක් අපිට ලැබෙන්නේ මොනවාරි වෙච්ච ගමන් ඒ වෙච්ච දේත් එක්ක හිත බාහිරට දුවන. නිකන් ගැමි ඇරණි ළමා කතාවක් ගත්තොත් කතාවේ හැටියට ආවේ කල්ගාක්කට බුදියාගෙන ඉන්නේ. බුදේ නින්දේ ඉන්නේ ලායක පාරට විශාල සබ්ජෙක්ට් මත වෙච්චාම ආවුද්ද ගිහිලා නැගිටලා දුවන්න පටන් ගන්නවා. ඊට කල්පනා වෙන්නේ පහස කඩා වැටෙනවා කියන. ඉතින් ඒ දුවනකොටම මීමින්නෙකුත් අහනවා කොහෙද මැෂිනා දුවන්නේ ඊට පස්සේ කියනවා කතා කරන්න වෙලාවක් නැහැ මට මේ පැත්ත බලන්න බයයි. පහස කඩාන වැටෙනවා වරේ යන්නේ. ඉතින් මීමින්නත් හොයන්න බලන්න නැතුව කලේ කඩාගෙන දුවනවා. ඉත්තයක් දකින්න. දන්න මේ හාවා මීමින්නව මහින්සක සත්තුනේ ඡන්දේ ඉල්ලන්නේ නෙවෙයි මේ දුවන්නේ බයටම තමයි කියලා. <laughs> ඒ ඉත්තයක් දුවනවා. ඊට පස්සේ මොහා ගෝණ දිගින් දිගට එකතු වෙලා අන්තිමට අලියත් එක්ක හේරම කැලේ කඩන දුවනකොට සිංහයා ගාස්ගානක් ලෙනක බුදියන් නැගිටලා බලන වෙලාවක් ඒක දකින්න මේ සත්තු ඔක්කොම කැලේ කඩන දුවන ඔබහම ඉතර කියනවා ඔහෙට පියා කොහෙත් පිටුවන්නේ කියලා. ඉතින් ඒකකොට කියනවා කතාවකට ඉන්න වෙලාවක් නැහැ රාලහාමි මේ පහද කඩාන වැටෙනවා අපි ඔක්කොම දුවන යන්නේ. ඒකට සිංහයා කතා කරලා අහනවා අලියගේ තෝ දැක්කද වැටෙනවා. අනේ සමා වෙන්න මම නම් දැක්කේ නෑ මේ ගෝණාදු උපනිෂා කියපු නිසා තමයි මම දැක්කේ කියලා ගෝණ දිහා බලනවා. ගෝණෙන් අහනවා නම් තෝ දැක්කද කියලා. නෑ. මේ මුවාදු උපනිෂා තමයි ජීවේ. ඉතින් මේ ඔක්කොම ලදී බොරු කියන කට්ටිය නෙවෙයිනේ. අහිංසකයිනේ. ඒකෙන් අහනවා තෝ දැක්කද බලන්න බලන්න ගියාම අන්තිමටම සිංහයා දක්නකොට බඩේලිය යන තරම් බය වෙන හාවලඟට තමයි යන්නේ. ඊළඟ තෝ දැක්කද කියලා එහෙමයි ආන්දුන්නේ දැක්කා. ඒ පැත්ත බලන්න බෑ මට බයයි. මට නම් මේ පැත්තට අඩියක්වත් කියන්න බෑ පුදුම බීතිකාවක් තියෙනවා. ඒ සිංහා කියනවා ඉස්සර වේ. ඒ සිංහා කියනවා බෑ කියන්නත් බෑ. ඒ නිසා පිටිපස්ස පිටිපස්ස දැන් කට්ටි යනවා. පස්සට අඩිය තියෙතිය ඉස්සරහට යනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කියනවා මෙතන තමයි මම බුදියා හිටියේ කියලා දැන් හාවගේ ඇඟ වෙවුලනවා. මොකද මේ ඇත්ත වෙච්ච හිටියේදී ඉතින් යහන කොච්චර ආස කඩා වැටෙනවා නම් මේක තියෙන්නේ. ඉතින් හාව කියනවා නෑ මම ඉතින් සිංහයා හොඳට බලනකොට අර තල්ලත්තක් වුණා බෙලි ගෙඩියක් ඇටලා. සිංහයා නොහිතුන නොහිතියා නම් කැලේ ඉතිහාසයට මොන වෙයි? තාම ආස කඩාරට. අර මුලට යන මුල දැකීම ගතිය පුත්‍රජානනාංශයෙන් පෙන්නනවා මේක සිංහාවලෝකණය කියලා. සිංහාවලෝකණය කියලා කියන්නේ සිංහයා කවදාකවත් දෙයක් වුණාට කලබලේ දිහා බලන්නේ කලබලේ හරහා බලනවා මේ කොහෙන්ද ආවේ කියලා. ඒක තමයි සිංහාවලෝකණය කියන්නේ. මේකට ප්‍රතිපක්ෂව තියෙනවා සුනඛාවලෝකණය කියන එක. බලු බැල්ම කියන එක. බල්ලට ගලක් ගහපුවම බල්ලා ගල දිගේ දුවනවා. ගිහල ගල හප්පල කාලා උකුස්සගෙන ඉඳ හදන මිසක කොහෙන්ද ආවේ කියලා බලන ගතිය බලු බැල්මේ නෑ. ඒ නිසා සිංහාවලෝකණය සහ සුඛනාව සුනඛාවලෝකණය කියලා කියන්නේ බුදුජානනාංශයේ මේ පටන් ගන්න දැනට මුලට යන කතාව. අපිට දැන් කාලා හුරු වුණා බුදුජානකේ පහළ වෙන කාලේ කවදාකවත් අහලවත් තිබුණේ නැහැ. ඊ ධම්මා හේතුපවවා තේසං හේතුන් තථාගතෝ ආහ කියලා කියන්නේ යමක හේතුවක් තියෙනවා නම් ඒ හේතුව කියන එකයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ මෙහෙම තමයි අපේ අස්සජි ස්වාමීන් වහන්සේ ඒ කෝලිත පරිප്രാජිකයන් දීපු අනිවිදේ. මට වැඩි තේරෙන්නේ නැහැ බුදුහාමුදුර ගැන කියන්නේ කිව්වා මට වැඩි තේරෙන්නේ නැහැ මම අලුතෙන් පැවිදිච්ච කෙනෙක්. ඉතින් බුදුහාමුදුරන්ගේ ක්‍රමේ නැත්තම් මගේ ගුරු හාමුදුරුවෝ මට උගන්වපු හාමුදුරුවෝ කිව්වේ "ඊය ධම්මා හේතුප්පව තේසං හේතුත්ත සාගතෝ ආහ." යම් ධර්මයක් හේතුකින් හටගත්තා නම් අන්නේ හේතුව ගැනයි සරුවත් සංසේ කතා කරගෙන වෙච්ච කල්ප ගැණි ගැන නෙවෙයි. බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ සිංහාවලෝකනේ, සෝනකාවලෝකනේ නෙවෙයි. ඉතින් ඒක තමයි මේ ආනුදුත් කියන්නේ. ස්පර්ශ ආයතන හයේ ඒ සිද්ධිය වෙනකොට මේක දකින්න නැතුව කැලේ කඩාගෙන යන වල්සත්තුත් එක්ක ප්‍රශ්න විසඳන්න බෑ. ඒ එකිනෙක කැමතිත් නෑ මුල බලන්න. ඒගොල්ලෝ ඉන්නේ බොහොම දැඩි පීඩනයක. දැඩි ආතතියක. දැඩි අසහනයක. ඒගොල්ලන්ට ඕන කොහොමද මේ අසහනය නතර කරන්න. නමුත් බුදුචානන්ද කියනවා උත්තර උත්තරයක් නෑ. උත්තරේ තියෙනක හටගත්ත තැනට යන්න. ඉක කිසි කෙනෙක් යන්නේ. ඒක නිසා මේ ආන්දෝ කියනවා ආයතන 6 ස්පර්ශය තමයි අස මූලක සබ්බේ ධම්මා. සියලු ධර්මයේ හට ගන්න මූල ස්පර්ශය. ඒ ස්පර්ශයෙන් ඇතිවෙච්ච ප්‍රතිඵල කොච්චර අවශ්‍යවත් ඒවා කිසි තැනක උත්තරේ නැහැ මේක හටගත්ත තැනට යන්න. එළියක් ඇති වුණාට පස්සේ එළියේ මූල බීජය හොයන්න නැතුව වෙනකම් කරාට ඒකේ රෝග ලක්ෂණ වලට වෙනකම් කරාට කවදාකවත් රෝගය පාලනය කරත දෙන්නේ. නිසා ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ රෝග ලක්ෂණ ටික ලෙඩාට කරදර වුණාට ඒක නිසා ලෙඩා කැරගෙන කැමරාවක ඇව්වට වේදා දැනගන්න ඕනේ ඒක දරා ගන්න පුළුවන් මට්ටමට අඩු කරලා ලෙඩාගේ සහයෝගය තමයි නොලැබී හරි කමක් නැහැ. මුලට හිතියලා. අනේ මුලට හිත එදුවොත් අල්ලගත්තොත් ඒකට වෙදකම් කරපු ගමන් රෝග ලක්ෂණ පහු වෙනවා නතර වෙන්න. නමුත් රෝගේ නිෂ්ඨාවට සුළු වෙනවා. අන්න ඒක නිසා ඡන්නම් පස්ස ආයතනානම් අත්තං සමුදයංච අත්ංගමංච ස්පර්ශ ආයතනන් හයේ අටගන්මත් අවසානය බලන්න. ඉතින් අර ඇහැ කන දිවනාශය කියන දේවල් දිහා බලනකොට අපි අර කැලේ දුවන කැලේ කඩාන දුර සත්තුත් එක්ක දුවන වැටෙන්නට වැටේ. අපිට සිංහයත් එක්ක ආපහු යන ගමනට බුදුහාමුදුරුවෝ කිව්වට යන්න බෑ. ඇහැ ඒ තරම්ම මනමත් කරන සුළුයි. ඇහෙන රූපයක් දකිනකොට ඒකක් මේ වෙලාවේ කිව්වට ප්‍රශ්නයක් නෑ මම හිතන් දැනගන්න පුළුවන් වෙයි. සද්ධාහන අවස්ථාව මග අරවලා. ගන්ධ බලන අවස්ථාව මග අරවලා. රස බලන අවස්ථාව මග අරවලා. ස්පර්ශය ලබන අවස්ථාව මග අරවලා ඒව යටපත් කරලා ඒවත් තලාව වල තමයි ඇහැ අවස්ථාව ගන්නේ. බලන්නේ කාටපත් වෙයි. එලා කනත් ආසාවෙන් ගලාගෙන ඉන්නවා එහෙන සද්දයකට අවධානය ගන්න විඥානේ මේ පැත්තට එනවා නම් හොඳයි කියලා. නමුත් ඇහැ ඊටාම් බලවත් අධිරාජ්‍යවාදී පාලන ක්‍රමයක් තියෙන්නේ. එයා විඥානේ නතු කරලා තියන්නේ. නාසයට ඒ වෙලාවේ ගඳවතින් නැතුව නෙවෙයි. නමුත් විඥානේ නෑ ඒක බලන්න. එයා මේ වෙලාවේ ඇහැට නතු වෙනවා. දිවට වෙලා රස දැනුණාට ඒක ඒ යෝජනා ඉස්තිර කරන්න කවුරක්වත් නැහැ මොකද විඥානේ ඇහැට නතු වෙලා. කයට දැනුණාට ඒක බලන්න. ඒ නිසා ඇහැ විඥානයේ අවබෝධයේ අවධානය එකතර ගතට පස්සේ ඒ විඥානේ ඒකාන්තෙම හැපෙන්නන දෙයට නතුන. මත් වෙනවා. අන්නේම නතු වීම මත් වීමකින් වැඩිම බලධාරියා තමයි ඇහැ. ඒක නිසා ඇහි භාවනාව බලන බලන දේ පිළිබඳව දක්න දක්න කියලා මෙනෙහි කරලා කරන භාවනාව ගාව කරනවා. මොකද ඒ කැලේ කඩාන එළියට යන වල්සත්තුන්ගේ ක්‍රමයක් තියෙන ඇහි. මුලට යන ක්‍රමය අපි. මේ මුලට යන ක්‍රමයට ටිකක් ලේසියි. ඇහත් එක බලනවා නැත්නම් බැලීමත් එක බලනකොට ඇහි වෙදී. ඒක නමුත් ඇහැ කනට අවස්ථාව දෙන්නේ නැහැ. යන්ත්‍රෝම බැලීම තමයි ඒක යොදාගන්නේ. ඉතින් අපි කන ඇහැට ඇහැට වැලි ගහලා හරි කමන්නේ. කනට අවධානය යොමු කරගන්නවා කියලා කියන්නේ ඒක විදියක විදිහට ශික්ෂණයක් කියලා කියන්න පුළුවන්. නමුත් ඇහි කනේ සිදුවෙන දේ ටිකක් සලකා බලන්න. කොහෙතර නතර වෙන්න ඕ ආපහු යන තැන ඊට වැඩි. නාසය ඊට වැඩි වැඩි. ජීව ඊටත් වැඩි වැඩි වැඩියෙන්ම ආපස්සට යන්න පුළුවන් ඉඩක් ක්‍රමිකව හිමීට සිද්ධ විස්තර කරන්න පුළුවන් බලන ඉඩක් හම්බ වෙන්නේ කයේ තමයි. කය පොට්ටබ්බයත් එක්ක තියෙන මේ ගනුදෙනුව පුංචි පුංචි කොටස් වලට කඩ කඩ බලන්න පුළුවන් නිසා සර්වචනාංශයේ නුපුණු මනසක් ඇති සතිය නැති කෙනාට කායනුපස්සනාව තමයි ඉස්සෙල්ලාම දෙන්නේ. ඒ කායනුපස්සනාවේදීත් අපි කය තියෙන හැටි ඉරියව්ව බලලා අපි මතක් කරගත්ත විදිහට ආශ්‍රත් ප්‍රසආචෝ පිම්බි හැකිලින් වගේ දෙයක් ඒක නියෝජිතයක් වශයෙන් ගන්න. මම දැන් මෙතන ඉන්නවා කියන එකට මේ මුළු සංසිද්ධියේ නියෝජිතයේ ඒක හුවා දක්වන කෙනෙක් විදිහට ආශ්‍රත් ප්‍රසආචෝ ගන්න. ඊට පස්සේ ඒ ආස්වාද ප්‍රස්වාසයේ සමුදයන්දා අත්ංගමන්ත සමුදය කියලා කියන්නේ හට ගන්න උදේ අත්ංගමන්ත කියලා කියන්නේ වැය ඡේවීම අවස ආස්වාසිය උදේ සහ අවස මුල සහ අග දෙක හොඳට බලන් උත්සාහ කරන්න ඕනේ ඉතින් ඒක තියෙන බව අපිට දැනෙනවා නමුත් බලපු නැති බව තේරෙනවා මෙතන තමයි රහස තියෙන්නේ අපිට හුස්ම යම් ප්‍රමාණයට ගොරෝසු වුණාට පස්සේ තමයි පෙනෙන්නේ. යම් ප්‍රමාණයක සිුම් වෙනකම් පේන ඊට පස්සේ පේන්නේ. නමුත් තේරෙනවා ඒකයි මේ භික්ෂුන් වහන්සේට මේ ප්‍රශ්නේ මතුවේන්නේ. කොහොම බැලුවොත් හොඳ දැක්මක් හම්බ වෙන්නේ. මොකද එයාට පේනවා බලලක් තියෙනවා දැනෙලක් තියෙනවා දැනිච්ච ප්‍රමාණය මේ බලපු ප්‍රමාණය සම්පූර්ණ සංසිද්ධියෙන් කොටහක් බව පේනවා. ඒ නිසා මුළු එකම දකින්නේ කොහොමද කියලා. කියන නිදර්ශනයක් වශයෙන් කියනවා නම් රාත්‍රී වලාකුළු නැති ආකාශයට ගිහිල්ලා ඒක දිහා බැලුවාම පාරට සම්මන් පිච්ච මල්ලිහිච්ච සුත්තිල් තනකොළ පිට්ටනියක් වගේ යහත අන්න බලන කොච්චර ලස්සනද රැට කියලා තරු ටික පේන. අපිට කවදාද මැද තියෙන අවකාශය පේන්නේ? තරු දෙකක් මැද තියෙන අවකාශයේ මොන්න තාලෙන්වත් අපේ ඇහැට ගොදුරු වෙන්නේ නැහැ. නමුත් මේ තරු ටික ඔක්කොම රේඛයක් කරන අහසේ කොටු කෙරුවොත් එක තැනකට අහසෙන් 100ට එකක්වත් තරු නැහැ. 99%කට වැඩි ප්‍රදේශයක් තියෙන අවකාශය. ඉතින් අපි අහස තියා බැලුවට අපිට තරු ගැන විතරයි කතා කරන්නේ. ඒතකොට පේනවා නමුත් මුළු චිත්‍රයේ විචිත්‍රවත් කරන සිත් ගන්න සුළු කරන තණ්හා ඇති කරන කරන මාන්න ඇති කරන කොටස නම් දැක්කා. නමුත් මේ මුළු චිත්තයෙන් සිය කොච්චර කුංචත් අපි මේ දැකලාද දැක්කයි කියලා කියන්නේ කියලා දැක්කට විශාල ප්‍රදේශයක් පේන්නේ නැයි කියලා දැනගන්න පුළුවන් ඥානයක් සමහර මනුස්සයන්ට තියෙනවා. මම මේ හිතියට සම්බන්ධ වුණා. හිතියා නමුත් මගේ දැනුම මුළු සිද්ධියම ආවරණය වෙලා නැහැ. ඒකකොට ඉහිලා අහන්න වෙනවා කොහොමද මුළු අහසම බලන්නේ? දන්න කෙනෙක් කියාවි ඉස්සලා පේන තරු ටික බලපන්. එතකොට මේ තරු දෙකක් මැද හිදස බලපන්. ඉතින් අර මංස උඩුපින් බලහම මොකද්ද කොහොමද මේ හිදසක් කොහෙද දකින්න දකින්න අපේ ඇහැ පුරුදුලක් නැහැ, කන පුරුදුලක් නැහැ, නාසයක් නැහැ, දිවක් නැහැ, කයත් නැහැ. නමුත් මේ කියන දේ විසි කරන්න බෑ. ඉතින් කවුරු හරි අහුවොත් එහෙම හිදස කියන්නේ මොකද්ද කියලා කාටද කියන්නේ නෝ. මේ තියෙන තරු හොඳට බලපන්. එහා පැත්තේ තියෙන දරුවල් බා ওই දෙක මැද මේ තරු කියන දැනුමට සාපේක්ෂව තමයි තරු නැති හරිය විස්තර කරන්න බලන්නේ. තරු නැති හරියට විස්තර කරන්න වෙන වචන අපේ භාෂාවේ නැහැ. අපේ භාෂාවේ තියෙන ආස්තික පැත්ත. අපේ ඉදරන් කුරුකලා තියෙන ආස්තික පැත්ත. අස්කලක් වතුරට දාපුවාම මතුවලා තියෙන කෑල්ල ගැන විතරයි අපිට කතා කරන්න පුළුවන්. අර ඉන්න කෑල්ල අපිට පේන්නේ නැහැ. නමුත් යට තියෙන කෑල්ල උඩුකුර තරපම නිසා තමයි අර මතුවලා තියෙන කෑල්ල පේන්නේ. එහා කාටද සාර්ථකව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මට මේ ආයිස් උද කැලේ පේන මුළු කුක්කියම බලන්නේ කොහොමද කියලා. ඒසොට කියනවා වතුර මිනිවිදල පල්ලයට එන්න වතුරේ දාලා තියෙන අයිස් කැලේ පේන කැලේ ඇත්ත. ඒක අපිට පටන් ගන්න තැනක් පේන. නමුත් ඔක 10න් එකයි. 10න් 9ක්ම යට තියෙන්නේ. කොහොමද පල්ලයට යන්නේ? ඒක විස්තර කරන්න ගියාම උඩුහිත යටිහිත කියලා දෙකක් ඉස්ලාම මේ සතවසේ පටන් ගන්න කාලෙම බටහිර මානසික විද්‍යාව හොයාගත්තා. දුහිත අපිට ඉස්ති බව පුරුෂ බව, දාතුචි අරුචිකාම පෞරුෂත්ව ගොඩක් දේවල් පෙන්නනවා. මොකද යටිහිතක් තියෙනවා. ඒ උදුහිතේ ක්‍රියාකාරකම් ගොඩක් විනිශ්චය වෙන්නේ යටිහිතේ. අපි ක්‍රියාවටපත් වෙච්ච කොටස් ගැන පාඩිතකම් කතා කරනවා, ඓතිහාසිකම් ගැන කතා කරනවා, සාධාරණීකරණය කරනවා. නමුත් යටිහිත අපි දන්නේ නැහැ. ඇත්තටම උඩුහිතේ ක්‍රියාත්මක වෙන දේවල් අපේ පාන්නේ අර්ථකුත් නැහැ. ගෝගබ්‍රේ සල්කලා බැලුවොත් ඒ උඩුහිතින් ක්‍රියාත්මක වෙන දේවල් අපේ සුභ සිද්ධිය පිණිසත් නැහැ. තවත් විදිහකට ගැඹුරින් කියනවා නම් උඩුහිතේ කවදාකවත් නිවනක් අරමුණු වෙන්නේම නැහැ. කවදාකවත්ම නැහැ. ඒසාර කොච්චර උඩුහිත ගැන කතා කරත් කොච්චර ආයිෂ් මතුවලා තියෙන ආයිෂ් ගැන කතා කරත් කොච්චර තරු ගැන කතා කරත් අපිට විශාල අවකාශයක කවදාකවත් උතුරු වෙන්නේ නමුත් ඒ විශාල අවකාශය හැම වෙලාවෙම දාන්න කොටක වගේ සිය ගුණයක් දහස් ගුණයක් දස ගුණයක් වෙනවා. ඉතින් සරුවච්චන් වහන්සේ නමක්ම පහළ වෙන්න ඕනේ. බලට පේන දේවල් බොරු නෙවෙයි නමුත් ඕක ඉතාම ලේසියක් පමණයි අංශුවක් පමණයි ආංශිකයි. ඔය නමුත් ඔය දේ නැතුව නොපෙනෙන දේ බලන්නත් බෑ. නොපෙන්න ධර්මය දැක්කට පස්සේ මේ දේ කොච්චර පුංචි අරිබුවක්ද කියන එක තේරෙනවා. ඒකයි මේ ප්‍රශ්න තියෙනවා කියනවා. ඉතින් තමයි ස්වාමීන් වහන්සේ කියනවා මේ ස්පර්ශයක් හටගත්තට පස්සේ අයිස් කැලල උඩට ආපු කොටස වගේ. මොකද ස්පර්ශය පටන් ගන්න ඉස්සෙල්ලා අයිස් කැලල යට ටිපොටයිස්බර්ග් කියලා කියන්නේ අයිස් කැලල යටයි පැත්තක් හරහා තියෙන උඩුකුර තරපම හරහා තමයි මේ කුඩට ඇවිල්ලා තියෙන නිසා ස්පර්ශය හට ගන්න තැනම කියන්නේ වතුරෙන් හරියට අයිස් කුට්ටිය කැපෙන තැනට යනකම්ම ඇත්තටි මුදුන ඉස්මුදුන නෙවෙයි මුදුනත නෙවෙයි මුදුන තමයි පේන්නේ දැනෙන්නේ ප්‍රකට ප්‍රසිද්ධ මොකද එතනින් පටන් ගන්න මේ වතුර දක්වා මේ පැත්තේ කෙලවරයි යා පැත්තේ කෙලවරයි බැලීමට ගියොත් ඊටාම සාර්ථක වුණොත් දවසක වතුරෙන් පල්ලෙහාට බහින්න පුළුවන් ආන්නේ බහින වෙලාවේදී තේරෙනවා යටිහිත කියන එක උඩු විතර සාපේක්ෂව අල්ලන්න පුළුවන්. ඒ සඳහා ඒ වතුරෙන් කැපෙන මට්ටම තමයි ස්පර්ශයට යන ස්පර්ශයෙන් උඩ කැලල නම් පේනවා දකින්නවා ගඳ බලනවා රස බලනවා යන්නේ යට කැලල ඥාණයෙන් විතරයි අල්ලන්න පුළුවන්. ඒ ඥාණයෙන් අල්ලනකොට ඒ ස්පර්ශය හටගන්න තැනම බලනවා කියන කතාව නැත්නම් ආස්වාදයේ මුල දැක ගන්න බලනවා. අද දැක් ගන්න බලනවා කියන තැන තමයි අපි ඊයේ කතාව නතර කරේ. එතෙන්ට ගියාට පස්සේ ඒ පුද්ගලයා ඒ ස්පර්ශය හට ගන්න තැන නැත්නම් ආස්වාසි කියලා ගනිමු. ආස්වාසය හට ගන්න තැන බලන්න ගිහිල්ලා අද අල්ලගත්තයි කියලා හිතමු. ඊට වැඩිය ඒක හොඳට පුරුදු කරන තැන මේකට කලිමුත් මෙච්චර මතුවෙන්නේ ඉස්සල් කැලලා. ඊටත් ඉස්සල කැලලා. ඒක මොකම ඊට පස්සේ පිටපසට යනවා. ඒක හරියට නිදර්ශනයක් වශයෙන් කියනවා. අපි ඉර මධ්‍යහන්නේ දකපු කෙනෙකුට කොහේ ඉඳලා ආවද කියලා බලන්න ඕන නම් එයාට බට නැගිටිට වෙරළට යන්න වෙනවා. ගිහිල්ල වෙරළා ඉරෙන්ද ඉස්සෙල්ලා බලන්න වෙනවා. ඒකෝට අහනවා ඉර නැතුව යන්න ටෝච් එකක් නැති නිසා ප්‍රශ්නේ. ඉර තියෙනවනම් එළිය තියෙනවනම් දැන් නැගිටිට වෙරළ හොයාගන්න ඕන. ඉතින් ආට සිද්ධ වෙනවා ඊට ඉස්සෙල්ලා දවසේ රැය ගිහිල්ලා හරි ඉඳලා නැගිටිට වෙරළේ ඒකෝර අපි ඇති කරන தත්තර කියන්නේ සූදානමින් ඉන්නවා කියන ලැහැස්සියෙන් ඉන්නවා මේ ඉර එනවද බලන්න. එතකොට යාට පේන පටන් අර ගන්නවා මේ මොහොත කපාගෙන ඉර නගින හැටි. හරිම ලස්සන. බොහොම සුන්දරයි. නමුත් යාට තේරෙනවා ඉර දකින්න නගිනවා දැකපු දවසේ ඉර නගින්න ඉස්සෙල්ලා අහසේ අරුණක් නගිනවා. ඒක නිසා යා දකින්න ඉර දකින්න ඉස්තර වෙලා කලින් ටිකක් ගිහිල්ලා හිටියොත් ඉරට ඉස්සරලා සුදපේ. ඒක පුරුදු කරපු දාසේ පේනවා ඊට ඉතලා රම්භහක් වෙනවා ඒකට අරුණ කියලා කියනවා අරුණුවන් මැටි පාටක් වෙනවා ඒක ඊටත් වැඩි ඉස්සරලා ඒකට ඊටත් වැඩි කලින් යන්නේ. ඒතකොට ඊටත් වැඩි කරෝලේ පෙත්තක් පුරවන කල්ලාතු ගිහිල්ලා කැමරාවක් වගේ අටවගෙන ඉන්න වෙනවා. අරුණ දකින්න අරුණ දකින්න කන සුද දකින්න පුළුවන් සුද ගමන ඉර දකින්න පුළුවන් ඉර දකින්න කන වාසේ ඉර නැගින හැටි බලන්න පුළුවන් ඒ නිසා මේ ඉර දැකපු කෙනා පිටිපස්ස පිටිපස්සට ඒ කරගෙන යන වැඩේ ආලෝකයේ ඉඳලා අන්ධකාරයට යන ගමන. නමුත් අවදියේ ඉති අවදිභාවයේ විශාල වෙනසක් සිදුවේ. ඒ වගේ ආස්වාසයේ දිහා හට ගන්න තැන බලනකොට නුපුරුදු මනස දකින්නේ නැගපු ඉර. නමුත් මේ දැන් මේ හැමතෝ කතා කරලා තියෙන හැම දැස් පස්සේ හට ගන්නකොට බලපෑහෙන අපිට කියලා කූඩාරමක් ගහගෙන නැගිනේට වෙරලා ඉඳ වෙනවා. ඒකට ආස්වාසේ ඉන්නකොටම බලන. බලනකොට ඉස්සල්ලාම දකින්න දකින්නේ ඉර පමණයි. මොකද බලනකොට ඊට පස්සේ පේනවා ඉර දකින්නේ ඉස්සල්ලා අහස සුදු පාට වෙනවා. අසුදු පාට වෙනවා දකින්න ඉස්සල්ලා රතු පාට වෙනවා. රතු පාට වෙන්නේ ඉස්සල්ලා අර කළු අන්ධකාරයේ තෙමී තෙමී තෙමීට වෙනස් වී යන හැටි ඒ සම්පූර්ණ චිත්‍රය බලනකොට අපි හරියට සිටිජයෙන් වතුර ගැඹුර ඇතුළට යනවා වගේ කුඩු හිතෙන් යටි හිතට බැස්මක් සිද්ධ වෙනවා. ආන්නේ දේ සිද්ධ වීම මේ දේශනාවේදී සඳහන් වෙන්නේ චන්නම් පස්සායතනාන සමුදයත් අත්සංගමන්ත කියලා ස්පර්ශ ආයතනයේ හටගන්න සහ බැස යාම හරි හැටියට බලනවා කියන මේක බලනකොට වෙන්නේ මොකද්ද අරමුණක් කියලා අපි අරගත්තොත් හොඳට ප්‍රසිද්ධ ආරමුණක් කියලා අපි අරගත්තොත් අපිට හොඳට ගොරෝසුර දැනෙන ආස්වාද ප්‍රසාද කියලා මම කියන්නේ ඒක ඔක්කොටම ගොරෝසු කියලා සමහර ඇත්තන්ට භාවනාකාරක ආස්වාද ප්‍රසාද අහුවෙන්නේ නැහැ. එහෙනම් ඒක දිගේ පාපසට යන්න බෑ. ඒ නිසා ඒක මොකක් හරි අහුවෙන පිම්බි බෑකලියක හෝ මොකක් හරි ඉඳගෙන ඉඳ දැන ආරමුණක් කරගන්න. ඒක නිතර නිතර එන එකක් වෙන්නත් ඕන. ඒ වගේ මේක ස්වභාවයෙන් රාගය, ద్వේෂය දනවන එකක් වෙන්නත් බෑ. ඒක සාමාන්‍ය උදාසීන ආරමුණක් වෙන්න ඕන. ඊට පස්සේ අරමුණ අපි අදා ගන්න හදන්නේ මේ ස්පර්ශාගේ පටන් ගන්න බලන්න. සමුදේ බලන්න. ඒ බලන්න ඉන්නකොට අපි සූදානම් වෙලා ඉන්න ගතිය ඊයේ මම දකින්නට ගොරෝසු වෙලා තුනේ අද මම ඊට කලින් බලනවා. මේ ඊගාසරේ ආශාසන ඊටත් කලින් බලනවා. ඊගාසරේ ආශාසන ඊටත් කලින් බලනවා කියලා ඒ මුලට මුලට මුලට මුලට අදගෙන ගියොත් ඒ යෝගාවචරයාගේ එක ආශාසයක් ගත්තත් යෝගාවේ ආශාස ප්‍රසවාසය රැලි සමස්තයක් වශයෙන් ගත්තත් ආරම්භයේ මොකද්ද වෙනසක් ඇති වෙන්න පටන් අර ගන්නවා ඒක සර්වඥාන්සේ කියන්නේ විපරිණාමය කියන වචනේ අර ගොරෝසු අරමුණ සිවුම් වේගන වේගන වේගන යනකොට අරමුණේ නිමිත්ත අරමුණේ අරමුණු කරන ගතිය අරමුණ නැවත මතක් කිරීමට හිතේ තැම්පත් වෙනේ සලකුණු අර සියුම් වෙන්න වෙන්න ගෙවෙන්න පටන් ගන්නවා. ඒක මම දන්නේ මීට වැඩි වෙන විදිහට කියන්න මට තේරෙන්නේ නැහැ. ඒ නිසා ගුරු ආසල්පසාදේ පටන් ගන්නකොට බොහොම ගොරෝසුස් නාස්පුඩු පුරවාගෙන හොස්සොස් කාලා ගියාට මුදුවට සිද්ධ වෙලා විනාඩි 10ක් 15ක් යනකොට ආශ්වාසය සහ ප්‍රශ්වාසය තිබිච්චේ ගුරුසු ගති චියුම් වෙන්න ගියාම මෙන්න මේ විදිහට කියතයි. කොහොමද ගොරෝසු වෙලාවේදී මේ ආස්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා දැක ගන්න කරුණු තියෙනවා. ආස්වාසය කාවෙන්ක ලබනෝගයක් තියෙනවා. ප්‍රස්වාසයේ වෙලාවේදී මේක ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසයමයි කියලා දැනගන්න ආවෙනික ලක්ෂණයක් තියෙනවා. උත් ආස්වාස ප්‍රස්වාස නැවත නැවත බල බල බල බල යනකොට මොකද වෙන්නේ? අර වෙනස්කම නැති වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒකේ ලක්ෂණ, ඒකේ සංඥා, ඒකේ නිමිති ගති දී වෙන්න දී වෙන්න දී වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි පේන හුස්ම ගන්නවා. දැන් මෙනෙහි කරන්න බෑ ආස්වාද ප්‍රසවාස කියලා මොකද දෙකම එක සමාන වෙනවා. ඉතින් එතනදී යෝගාවචරය මේ ස්පර්ශ ආයතනයේ මුල බලන්න යනවා, දැස්විලා යනවා, සුතුමි ඥානෙ තියෙනවා. මේක තේරෙනවා මේකට මම අනුග්‍රහ කරන්න ඕනේ කියලා කියන අදහස් කරන්නේ එහෙම අරමුණු දෙකේ රස අඩු වුණාට වෙනස අඩු වුණාට විතර විභාග අඩු වුණාට හිත වට ගන්න එපා. ඒක දැන් දැනගන්න ඕනේ මේ භාවනා දියුණු වෙන්න හදන්නේ ආරම්භන විපරිණාමයටපත් වෙනවා. ඒ සම්නේ තිබුණ විචිත්‍ර ගතිය විරංජනේ වේගන වේගන යනවා. නමුත් වැඩි වේලාවක් දැන් අරමුණේ ඉන්න පුළුවන් ගතිය තියෙනවා. ආන්න එහෙමනම් මේ විරංජනේ වීම විපරිණාමයේ වෙද්දී ආස්වාස් ප්‍රසාර දෙකේ වෙනස දක්වන්න බැරි වුණා. දිගට එහෙම බල බල හිටියොත් මේ අරමුණ ගොරෝසු අරමුණ සුඛම වෙනවා, සියුම් වෙන පටන් ගන්නවා. මේක කවදා හරි දිනු කරන දිනු කරන ගිහිල්ලා සුකුමතර සූක්ෂමතර තත්ත්වයට ගියාට පස්සේ තමන්ට දැන් හුස්ම තියෙනවද නැද්ද මේක හිතලා ගන්නවද ඉබේ සිද්ධ වෙනවද නැත්නම් මේක නාසිකාග්‍රේ විතරද සිද්ධ වෙන්නේ මුළු කයෙම සිද්ධ වෙනවද මේ කියන මේ යාතම හුස්ම දැනෙනවා කියන එකේ දැන් මම කියලා ගත්තාම නම් සීමාවල් හොඳට පේනවා මේක මම නෙවෙයි මේක මම කියලා සීමා මායියාව කියන්නේ අතින් සිව් වේගන වේගන යනකොට අර සීමාවල් ඔක්කොම කඩලා මේ ඇතුළත මේ පිටත මේ ආස්වාස මේ ප්‍රස්වාස මේ පටන් ගන්න මේ අලෝ මොකක්වත් නැතුව ඒ සියල්ලම නිකන් බොඳ වෙලා යනවා හරියට දියසයන් චිත්‍රයකට ස්ප්‍රේ එකක් කළා වතුර ගැහුවා. ඒක ලස්සන තියුණු සීමාවල් මොකුත් නැතුව ඔක්කොම නිකන් බලුවමනයක් වාගේ බොඳ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකත් දන්නේ නැති යෝගාවචරය හිතන්නේ භාවනා කරනවා නීරස වුණා, අපිරිය වුණා, කියාගන්න දෙයක් නැති වුණා කියලා අර විපරිණාමය හරියට තේරුම් ගන්න බැරි නිසා උඟ වෙලාවට නැගිටලා යනවා. භවනා විශ්ින් භවනාදා දියුණු කරලා ගෙනියන්න හදන වෙලාව නිසා මෙතනදී යෝගාවචරයට අනුග්‍රහයක් කරන්න පුළුවන් වෙන්නේ භාවනාවට අස්සසිලක් කරන්න පුළුවන් වෙන්නේ හොඳට මේ වැරද්ද ඊයේ කරලා ඒක වැරද්දක් බව සාකච්ඡාවකදී දැනගෙන අද මම එතෙන්දී ලෑස්තිලා ඉන්න ඕනෑ කියලා ඒ සූදානම් ශරීරයේ තිබුණ කෙනාට නම් අනුග්‍රහ කරන්න හැකියාව තියෙනවා. අනුග්‍රහ කරන්න පුළුවන් බාට විශ්වාසය හැකි සංඥා වෙනවා. ඒක නැත්තම් හිතෙන් දිවින දේවල් බොහෝ විට යෝගාචරය මන්දෝත්සාහය කරන සුළුයි. මෙන්න මේ වෙලාවේදී අරමුණක් වෙනිලා නිමිත්තක් සහිතව සතිය පැවැත්වීම හරහා අරමුණක් නොපෙනී නිමිත්ත නැතුවත් සතිය පවත්වන්න පුළුවන්. මේ හරහා අරමුණ ඇති තැන ඉඳලා නැති තැන නිමිති කරන්න පුළුවන් තැනද නිමිති කරන්න බැරි තැනට ස්පර්ශ කළ හැකි තැන ඉඳලා ස්පර්ශ කරන්න බැරි තැනට හරහා යන්න පුළුවන් එකම චෛතසිකය මේ සතිය තමයි. අනික හැම චෛතසිකයක්ම එතෙන්දී හැලෙනවා. අනික හැම චෛතසිකයක්ම එතනදී මන්ද උත්සාහය වෙනවා වැරදි අදහස් ඇති කරගන්න එක කියලා මිත්‍යා දෘෂ්ටිය කියලා කියනවා. අයෝනිසමස්කාරය කියලා කියනවා. අත්පුරුෂයන් දැකලා නැති ගතිය කියලා කියනවා. අත්පුරුෂ ධර්මේ පුරුදු නැති ගතිය කියලා කියනවා. සද්ධර්මයේ අහලා නැතිලම කියලා කියනවා සද්ධර්මයේ කුරු දෙලා නැතිලම කියන ඉතින් ගොඩාක් ඒවල් තියෙනවා. ඉතින් අපි හිතමු යම් කිසි කෙනෙකුට ඒ තියෙද්දි රැකෙන්නේ රැකෙනවා මියෙන්නේ මියෙන්වා ශරීරයේ තියෙන්නේ තිබියවා ජීවිතයේ තියෙන්නේ තිබියවා මම මේ ගමන යන්න ඕනෑ කියලා යනකොට සතිය විතරක්ම නෙවෙයි අති ශ්‍රද්ධාවත් ඕන වීර්යයත් ඕන අනේ ශ්‍රද්ධාව විරිය සතිය කියන තුනම આવොත් අරමුණ තියෙද්දි සමාධිය වගේම අරමුණ නැති වෙද්දි සමාධියක් කියන එකක් තියෙනවා කියලා ආනාපාන නිමිත්ත තියෙනකොට තිබිච්ච සමාධියම කලබලයකින් තොරවන්නේ ආරමණේ නැතුවත් ගෙනියන්න පුළුවන් කියලා තේරෙනවා. මෙන්න මේකට ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් මේක නැතුව තියෙනකොට විතරක් හොඳයි නැතිකොට හොඳ නැහැ. මට හැමදාම ආනාපාන ඕනේ කියලා සුනී වෙනකොට ආයෙ හුස්ම ගන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? ආයෙ හයියෙන් හයියෙන් හුස්ම ගන්න පටන් අරගත්තොත් මොකද වෙන්නේ? ඒකට යෝගාචර බණින්න පුළුවන් මේ මනුස්සයා මේ මොඩයයි කියලා. ඒත් ඒක නෙවෙයි වෙන්නේ. ආනාපානේ සද්ධාව ආනාපාන තුනී වෙගෙන යනකොට හුස්ම ගන්න වගේ උනන්දුනේ නැත්තම් හිත දාන්නම නැතුව නින්දට වැටෙනවා. ඒකට බනින්න කෙනෙකුත් නැහැ. මොකද අපිට පුරුදු වෙලා තියෙන තීන දේ දපල්ලා විතරනේ. දරුවල්ලා පුරුදුයි. හිස්තන බලන්න දන්නේ නැහැ. හිස්තන කියලා නැහැ. ආනේ විදිහට ඒ ස්පර්ශ ආයතනයේ ස්පර්ශය හරහා හැකිතා කුලට ගිහිලා තවදුරටත් අතුලට යන්න පටන් අරගත්තාට පස්සේ තේරෙනවා මේ ස්පර්ශ ආයතන තිබුණට ඒකේ ස්පර්ශයක් පහළ වීමේදී ස්පර්ශායතන හයක් තිබුණාට කොයි ආයතනයේද ස්පර්ශය පහළ වෙන්නේ කියන එක ඒ චිත්තක්ෂණය විනිශ්චය වෙලා නැහැ. හිත ඇවිල්ලා විඥානය ඇවිල්ලා කොයි එකද සාධාරණීකරණය කරන්නේ කොයි එකද යෝජනා ඉදිරි කරන්නේ කියන එක පිළිබඳ අයිතියක් යෝගාවචරයට ඇත්තේම නැත. යෝගාවචරය වෙන දේ අනුව තමයි භාවනාව කරන්නේ. ඒ නිසා අපිට මම බලන්න ඕනේ කියලා හිතනකොට බලන්න පුළුවන් කමක් අපිට නෑ. අහන්න ඕනේ කියලා හිත අහන්නට බලන්න එහෙම අහන්න පුළුවන් කමක් නැහැ. අපිට ඕන ඒක ආනපාන බලන්න ඕනේ කියලා විදිහට වෙන්න පුළුවන් වෙන්නේ නැහැ බෑ. ආනපාන බල බල ඉන්න මොකද හද්ද ඇහිලා හිත කරන්නේ. වේදනාව ඇවිල්ලා හිත කරන්නේ. හිතවිලි ඇවිල්ලා හිත කරනවා. ඒ කියන්නේ අපිට ඕනකම තිබුණත් මේ ස්පර්ශේ පටන් ගන්න වෙලාව එතන ඉන්න හැකියාවක් අපිට නැහැ. ඉතින් ඒ නිසා යෝගාවචර තේරුම් ගන්න වෙනවා. මේක අපි ගෙවල් දොරවල් අතහැරලා දාලා ඇවිල්ලා හැතම ගණන් ඇවිල්ලා මේකට යොමු කරන බලانے හිටියා. මේක පිළිබඳව පාලන ශක්තියක් ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් කතියක් අපිට නෑ. නමුත් යෝගාචර ඥානවන්තයන් මේ තාම සියුම්තනේදී මට මේක පාලනය කරගන්න තත්ත්වයක් නැති බව තේරුම් ගන්න විචාරතාවක් තියෙනවා. ඉතින් ඒක දක්ෂකමක් විදියට කවුරු බාර ගන්නද? උගදෙනෙක් හිතන්නේ ඒක බංකොලොත් වීමක් වගේ. පරාජය පිළිගැනීමක් වගේ නාස්තිකත්වයක් වගේ ඕන වෙලා තියෙන හැම කෙනාටම මේ ඔක්කොම පාලනය කරන්නේ අපල තාත්තලා කියන්නේ කොහොමද මම දරුවෝ හදන්නේ හිතු කියතන හිතු කියට කියලා තමයි පුරදාගන් දොඩාන්නේ මේ අම්මාට තාත්තලේ බාහන කරන්න ගියාම අම්මයි තාත්තගේ හිත අම්මට තාත්තට ඕන විදිහට හිතවන්න බෑ ඒ දරුවෝ ගැන අයියෙන් පණිතකම් කතා කරනවා ඒකයි කියන්නේ හරියට තේරුම් ගන්න නම් Taman පිළිබඳව හරියට පස්සෙන් පස්සට ගියොත් තේරෙනවා. ලබුත්තරන්සේ දේශනා කරපු විදිහට මේ සිද්ධිය ස්පර්ශ ආයතනයේ හටගන්ම දැක්කම කිසිසේත්ම පාලනය කිරීම ශක්තියක් තමයි නෑ. ඒක පිළිගන්න පුළුවන් ශක්තියකුත් නෑ. ඒක අලුත් දෙයක්, නూరు දෙයක්. ඒ ශාපි පුළුවන් තරම් ආපහු වෙන්න හදනවා පාලනය කරන්න පුළුවන් තත්ත්වේ. පාලනය කරන්න පුළුවන් තත්ත්වේ යන්තම් හරි එන්නේ. ඒ අරමුණ හොඳටම ගොරෝසු වෙලා නිත්‍ය සංඥාව ආවොත්. ඒ නිසා අපිට කවදාකවත් අනිත්‍ය සංඥා බාර ගන්නත් බෑ අනිත්‍ය සංඥා දියුණු කරන්නත් බෑ මොකද හේතුව අපේ හිත පුරුදු වෙලා තියෙන මේ නිත්‍ය සංඥාවේ ආස්වාද ප්‍රසවාසයේ තියෙනවා ආස්වාද ප්‍රසවාසයේ වෙනස් ප්‍රසවාසය ආස්වාදයේ වෙනස් ඉතින් ඒ අතර රණ්ඩුව තියෙන තාක්කල් අපිට භාවනා කරතේ බුදු ඥානයේ රණ්ඩුව හරහා රණ්ඩුව නැති තැනට මේ ස්පර්ශ ආයතනයේ මුලට ගෙනියනවන්නේ මෙලිනිච්ච වෙලාවේ තේරෙනවා මේ ස්පර්ශ ආයතනයේ මුලට යනකොට ඒ සියුම් අවස්ථාව තේරුම් ගන්නකොට ඒ සියුම් අවස්ථාව පිළිබඳ අත්දැකීමේ ඥාන පිටමිකමක් නැහැ. පැවිදි උපවිදිකමක් නැහැ. බෞද්ධ බෞද්ධකමක් නැහැ. සතියෙන් යනවනම් ඕන කෙනෙකුට ඒ අත්දැකීම තේරුම් බේරුම් නැතුව නෙමෙයි කරන්නේ. සූදානම් වෙලා ගියොත් ඕනම කෙනෙකුට දෙන්න යනවා. ගිය කෙනාට බාර ගන්න වෙනවා මෙතනින් මේ අරමුණ ස්ථිරසාර වෙලා නිට්ටය වුණාට පස්සේ තමයි ওই ලෝකේ තියෙන තීරුම් බේරුම් හරි වැරදි හොඳ නරක සාධාරණ අසාධාරණකම් තේරෙන්නේ අරමුණ පටන් ගන්න තැන ගියාම වෙන හැම දෙයක්ම ඒ වෙලාවේ පාන පටන් අරගන්න පහළ වෙන්නේ ඒක වැඩ කරන්නේ පටිච්චසමුප්පාදය අනුව හේතුඵල ධර්මයක් අනුවමයි අපිට බලා ගන්න පුළුවන් ඒක මගේ පාලනේ නැතුණාට මොකද්ද න්‍යාය ධර්මයකට කම්ම නියාම, චිත්ත නියාම, උතු නියාම, ධම්ම නියාම අනුව සිද්ධ වෙනවා. Tamanට නිරීක්ෂකයෙක් වෙන්න පුළුවන්. අන්නේ නිරීක්ෂකයා තමයි යෝගාවචරය කියන්නේ. විපස්සනා කරන එකයි කියලා කියන්නේ. සූදානම් වෙලා ගිය නැත්නම් ඒක පෙන්නේ බංකොලොත් වීමක්, පරාජය වීමක්, නැතිවීමක්, මම යදී වී යෑමක්. ඒ නිසා ස්පර්ශ ආයතන මුලට යන්න බැරිකම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හරියට උත්සාහ කරොත් යන්න පුළුවන් ගියේ දේ ජයග්‍රහණයක් කියලා පිළිගන්න අපේ ආධ්‍යාත්මික මේරිච්ච ගතිය වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ පළවෙනි ස්වාමීන් වහන්සේ ළඟට ගියාට පස්සේ කියනවා ස්පර්ශ ආයතනයගේ චන්නං ස්පර්ශ ආයතනාන අසමුදයන්ත අත්ංගමන්ට යථාභූතං පජානාති යටි හැටියෙන් දකින්නවනම් ඒ දර්ශනේ සවිසුද්ධයි කියලා. නමුත් මේ අහගෙන ඉන්න ස්වාමීන් වහන්සේ මේ උත්තරේට කැමති නෑ. අතකෝසෝ බික්කු ඒ ප්‍රශ්නේ අහපු ස්වාමීන් වහන්සේ අසන්තුෂ්ටෝ අර දීපුත්‍රට අකමැතිව යේනඤ්‍යතරම් බිකු තේන ප්‍රසංගය. තවත් වෙන ස්වාමීන් වහන්සේ තමක් කියන තැනට ගිහිල්ලා. මොකක්ද අහන්නේ අර ප්‍රශ්නමයි ආයි. ඊළහනවා කිත්තවතානකෝ ආවසෝ බික්කුනෝස් දසන සුසුතං හෝති. කියන්නේ මම හම්තුකෙන් ළඟට ගියා මට මේ උත්තරේ දුන්නා. ඒකට මම අසතුටු වුණා කියන්නේ වෙන තව කෙනෙක් කාට දිනනවා ඇතනි මේ පෙනීම බැලීම කියන එක සම්පූර්ණ නැති බව මට පේන්නේ ඒක බලන්නේ නැහැ ඒක පුළුල් නැහැ ඒක සම්‍යක් නැහැ ඒක සුවිසුද්ධ පළල් පූර්ණ සම්‍යක් දෘෂ්ටි අපාරපත් කරගන්න කොහොමද කියන ප්‍රශ්නයක් ආවා එතකොට මේ දෙවෙනි ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා යතෝකෝ ආවුසෝ භික්ඛු එවත්නි යම් ආකාරයෙන් භික්ෂුවක් පංචන්න උපාදානක්ඛන්දාන සමුදයංච අත්ංගමංච යථා භූතං පජානාති එත්තාවතාවකෝ ආවසෝ දස්සනං සුවිසුද්ධං හෝති. ඇවැත්නි පංච උපාදානස්කන්ධයගේ හටගැනීමත් වැයවියාමත් කිවියාමත් දෙක ඇති හැටියෙන් දකිනවා නම් අන්න එයා හරි හැටියට දැක්කා කියලා දෙවෙනි ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් අපි දැන් ඊයේ වෙලා ගත්තා මේ ඡන්නම් පස්ස ආයතනනම් කියන ස්පර්ශ ආයතන 6 ගැන කතා කරා. දැන් මේ චිත්‍රෙම තමයි දැන් වෙන පැත්තකින් පෙන්නනවා. පංචන්නම් උපාදානස්කන්ධාන. එතකොට ආයක්ක පස ආයතන කියලා කියන්නේ ඇහ කන දිව නාසය කය මන. කිසි සාමාන්‍යයෙන් පොත්පත් වල දැනුමින් තමයි අපි මේ සංනිවේදනය කරන්නේ. ඒතර උපාදානස්කන්ධ කිව්වහම රූප උපාදාන, වේදන උපාදාන, සංඥා උපාදාන, සංස්කාර උපාදාන, විඥාන උපාදාන කියලා අර ස්පර්ශය ඇති වෙන වෙලාවේදී අපි එල්ලෙන්ද වැල් පහක් හොයාගන්න. ඒක තමයි අනිශ්චිත තත්ත්වයක්, එතනතර පහළ වෙන තත්ත්වයක්. එතනදී එන අනිශ්චිතතාවය නිසා, එතනදී එන වෙන ඒ නුහුරු ගතිය නිසා, කෝල ගතිය නිසා, කෝඩු ගතිය නිසා අපි මොකේක හරි එලෙනවා. ඒ එනකොට සමහරක් අපි ගත්තොත් නිකන් නම් වශයෙන් වෙන භෞතික විද්‍යාඥයා රූප ධර්ම අල්ලනවා. මතු වෙනකොටම යා එල්ලෙන්නේ රූප ධර්ම. ඊට පස්සේ කියනවා මේ මුළු ලෝකෙම රූප ධර්ම දිගේ විස්තර කරත හැකි මේ මේ එක එක රූප වලට එක එක මූල ධර්මයේ මූල ද්‍රව්‍යයකට ගුරුත්වාකර්ෂණය කියලා එකක් තියෙනවා විශිෂ්ට ගුරුත්වය කියලා එකක් තියෙනවා වේගයක් කියලා තියෙනවා අංශෝක බරක් තියෙනවා මේ මේ ගති තියෙනවා ඒක ලෝහයක් ඒක වාතයක් කියලා ඉතින් ඒක දිගේම ඒ ඇතිවෙච්ච රූප ධර්ම දිගේ දිගට අරගෙන එතකොට වේදනාවට බර හැඟුම් බර ස්වභාව సౌందර්ය කරුකෝනේ කියන මේක අමු නැත්තා මේක භෞතික විද්‍යාව විතරයි දන්නේ මොකට කිසිම කලාත්මක හැඟීමක් නැහැ సౌందර්යයක් ගැන මොකක්වත් නැහැ මොන් කලාවක්වත් නෙමෙයි මනුස්සකම කියන එක දන්නේ කියලා එයා කවි ලියනවා සින්දු ලියනවා හැඟුම් බරව කතා කරනවා පට වෙන්නේ තන පටන් ගන්න තැන ඉඳලා මෙයාට පේන්නේ වේදනාස් වින්දනය පැත්ත. ඒකට තව කෙනෙක් ලෝකේ දිහා බලන්නේ නැත්නම් එල්ලෙන්න බැල අල්ලගන්නේ සංඥාවද කියලා කියනවා ඔබ වින්දට. ඔබ තව කෙනෙකුට කියලා දෙන්න බලපංකෝ. ඔය සුන්දරත්වයක් අවබෝධ කරගන්න ඒ සුන්දරත්වය තව කෙනෙකුට කියලා දෙන්න කොට මැච් ඉගෙන ගන්න. මෙහෙම තමයි කලාව ඉගෙන ගන්න. නැත්නම් මූර්ති ශිල්පී ඉගෙන ගන්න. නැත්නම් සංගීතය ඉගෙන ගන්න. නැත්නම් නැටුම් කලාව ඉගෙන ගන්න. නැත්නම් කොහොමද මේ ඉගෙන කියලා? එතන ඒ මිනිස්සයා හිතනවා උඹ අවබෝධ කරගත්ත කරගෙන සංනිවේදනය පිළිබඳව මේ මිනිස්සු හරිම ආත්මාර්ථකාමී. තමන් විඳපු දේ අනුර දෙන්න බෑ. ඒගොල්ලෝ ඉතින් IT කාරයෝ information technology. දැන් මේ කාලේ ඉතින් දන්නවනේ කවුද කවුද මට වැඩි බොහොම දක්ෂවලු. ඒගොල්ලෝ පුළුවන් තරම් බලන්නේ මේ සංනිවේදන බුද්ධිය. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ භෞතික විද්‍යාඥ මොනවද ඉබ්බත් එයාට රස මිහිර තේරෙන්නේ නැහැ බෙදා ගන්න තේරෙන්නේ නැහැ. දැන් මේ කාය කාර්ය දින්දු කාර්ය ලිව්වට අනික් අයට දෙන්න දන්නේ නැහැ. මේ සංනිවේදන කාර්යය තමයි මැදට ගිහිල්ලා බීජය ගහලා කොන්ත්‍රාත් එක ගහලා සහායක් හරි කරගන්නේ. ඒමන්තර වෙන ඇනේ දෙන්නම් මැට්ටවා. එතකොට සංසාරකාරයා දන්නවා අධ්‍යක්ෂයා මොන නිර්මාණය කරා උගේ පාඩ පොඩක් වෙනස් කළා ලක්ෂණ රාමුවක් දාලා වෙන නමක් දාලා දුන්නොත් බඩු විකිනවා. ඒ බඩු වෙනද පොළට දානකොට හැඩ ගන්න එපා. ලස්සන පොලිතින් පැකට් එක දාන්න ඕනේ. ලස්සන නමක් තියෙන්න ඕනේ. ඒ ඔක්කොම හැඩ ගැහිලි සංස්කරණය කිරීම, සකස් කිරීම, වේශ නිරූපණය දන්න මිනිස්සයා අර තුන් දිනාටම වැඩි බිස්නස් එකේ ලාභ වෙනවා. ලංකාවේ තේ හැදුවට ඔබ බ්ලෙන්ඩ් කරන්නේ සිංගප්පූරුවෙන්. එංගලන්තෙනේ. කවුද සල්ලි හොයන්නේ? දැන් මෙහි ගියද ටී බෑග් එක? ලංකාවේ ගියේ. ලංකාවේ වැඩ කරන දෙමළට කීයද හම්බ වෙන්නේ? ෆැක්ටරි කාරට කීයද හම්බ වෙන්නේ? මියක්ෂයා කීයක් ගන්න? නම කී ලංකාවේ නමක් ගහලා දෙනවා. මොන බ්ලෙන්ඩින් වලද කියන්නේ? ඔය තමයි සංස්කරණය කරනවා කියන්නේ. ඉතින් උන් අපිට hina නමෝ මැට්ට වගේ උදේලා හැන්දෑන කාමුටි ගහන දාඩිය දාගෙන හම්බ කරනවා. හම්බ කරලා උඹලාගේ අපි බඩු ගත්තේ නැත්නම් කාටද විකුණන්නේ? උඹලා ඒ ඩස්ට් නම්බර් 4 එක බීපන් අපි බොන්නේ BOP. අපි මේ ඇවිල්ලා ඔරෙන්ජ් පෙකෝ එක බොන්නේ. සංස්කරණය කිරීම අතින් බලනකොට සංස්කරණය දන්නේ එකන ඕනේ ආච්චම්ම කෙනෙක් මනමාලිය කරලා පෙන්නනවා. ඉතින් ආච්චම්මක් කැමතිද? ප්‍රශ්නයක් නැහැ. බලන කට්ටියට ජොලිනේ අක්කම කෙනෙක් බලනට වැඩිය මනමාලි බලනවා. ඉතින් මේ වේශ නිරූපණය සංස්කරණය දක්වන වෙනවා මේ භෞතික විද්‍යාව දන්න මනුස්සයා මොන මොකක්ද දන්නේ. ඒ අමු මැට්ට උට මේවා එකක්වත් දන්නවා. විඥානය මොකද කරන්නේ මේ හොඳ නරක දෙක, හරි වැරදි දෙක, සාධාරණ සාධාරණ දෙක, යුක්ති අයුක්ති දෙක වෙන් කරලා එයා මත ඉදකට විනිශ්චයකාරයෙක් වශයෙන් විනිශ්චය කරනවා මේ සියලු සංසිද්ධිය. ඉතින් සිද්ධියක් වෙච්ච ගමන් අපිව පහෙන් එකක් අල්ලනවා. ඒකට අපි කියනවා උපාදාන කරනවා බදා ගන්නවා කියලා. ඒ බදා ගන්නේ නිකමට නෙවෙයි ලාභයට. ඒ බදා ගන්නේ නිකම් මේ නිකන්මිය කරන අතලෙව ගන්න නෙවෙයිනේ. යකරි ලාභයක් ලබන්නේ. ඉතින් ඒ නිසා මේ උපාදාන ස්කන්ධේ මේ ඇති වෙන සිද්ධිය කොහොමද අහම්බයක් හිතේ. ඒ අහම්බේ හරහා අපි ඒක තණ්හාව දිනු කරගන්න. අපි ඒක මාන්නයක් කරගන්නවා ඒ සිද්ධිය තඩපීමක් කරගන්න. එහෙම නැත්නම් ඒක හරහා අපි මම එක් ඇති කරනවා ආයෙත් තේරෙන්නේ මට තමයි තේරෙන්නේ අපේ ගමෙන්ම අපේ පවුලෙන්ම අපේ પરම්පරාවෙන්ම මම තමයි වැඩකාරයා කියලා කොහොම කොහොම හරි අපි මේ උපාදාන ස්කන්ධය ඇති කර ගන්නවා මේ ඔක්කොම සෙල්ලම් මැරෙනකම් විතරයි නැත්නම් ආයෙ ඔක්කොම බිඳුවට වැටෙනවා ඉතින් ලංකාවේ තියෙනවා මේ සීවිලර් වල පිටිපස්සේ කවි ලියලා තියෙනවා ලස්සන කියමන් ලියලා තියෙනවා ඒ කවියක් මම කටපාඩම් කරගෙන ආවා මේ සීවිලර් නෑනේ ඒ තියෙනවා මේ ගණන්කාරකම්, හයිය තියෙනකම්, නම්බුකාරකම්, සල්ලි තියෙනකම්, ආඩම්බරකම්, නිලේ තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම් ඉතින් ඉන්නකම් අපි මේ ගණන්කාරකමටයි, නම්බුකාරකමටයි, ආඩම්බරකමටයි නොකරන දහවතුරක් පට්ටබඳුරු කැත වැඩක් නේ. ඕනම ක්‍රමයකට අපිට පුළුවන් නම් අපේ නම්බුකාරකම අපේ ගණන්කාරකම පෙන්වන්න අපේ හිත කවදාකවත් ඒකෙදී යුක්තිය යුක්තිය හරි වැරදි ලැජ්ජ බය මොකක්වත් නැහැ මොන්න ක්‍රමෙන් හරි කරන්නද නමුත් අපිට තේරෙනවා නම් මේ තේරලං ඔක්කොම මේ මරණ මොහොත දක්වා පමණයි මරණ මොහොතෙන් හරියට ගොඩක් වැඩ තියෙනවා මේ ටිකට අපි මේ කරන විගලන් ටික මේ නහරගන් ටික මරණයෙන් එහා පැත්තේ ඉඳලා මේ පැත්ත ගැන කල්පනා කරුවොත් කොහොම හිතේ අපි දැන් වෙලා තියෙන්නේ මේකේ ඉඳලා මරණය ගැන කල්පනා කරන්න බයයි ඉන්නේ. ඒක හවුනක් බය වුණා නැත්නම් මරණ මරණ මරණ මරණ මරණ. ඒක පිළිබඳව කාටවත් සලකන්න බෑ. මරණට පස්සේ මේ පැත්තේ අපි නටමුණ අඩවකුත් නැත්නම් බෙරේ පවුලක් පළුවකුත් නැහැ නටකුත් ඔහිලකුත් නැහැ කියලා දන්නවනම් මෙච්චරම ඊර්ෂ්‍යා කරන්නේ. අපි මෙච්චරම තණ්හා කරන්නේ. අපි මෙච්චරම ගහපා දෙන්න දඟලාන්නේ. අපි මෙච්චරම මේ මානසික අසහනයකට පෙට්‍රල් පුච්චාවේ. මේක බන්ධම දෙකත් පත්තු කරගත්තා වගේ කැරක්කලේ පිටිපස්ස ගන්න ගුරුවෝ වගේ එළුනෝ එළුනෝ එළුනෝ එළුනෝ එළුනෝ ඊමාව ඉතින් සාදේවනි ආමතුලෝ කියනවා කවදා හරි මේ සිද්ධියක් වෙච්ච ගමන් උඹ අල්ලන්නේ රූපෙද සත් වේතනාවද සංඥාවද සංස්කාරද විඥානද කියන එක අනුව තමයි ඔබේ පෞරුෂත්වය හැදෙන්නේ. ඒක තමයි ඔබේ රුචි අරුචිකම් කියන්නේ. ඒ තමයි ඔබේ අබ්බැහිය කියලා කියන්නේ. මොන්නේ අබ්බැහිය ආවට පස්සේ මොනවක්වත් කරන්න බෑ. එතකොට ඒක විචාර ගැනීමක දෙන්නේ. මෙන්න මේක පටන් ගන්න හැටි දකින්න නම් හැම ස්පර්ශයකදීම මේ කලින් සෝදානම් කරපු රුචි අරුචිකම පෞරුෂත්වයක් හැබ්බැහියක් අනුව තමයි ස්පර්ශය තියෙන්නේ. ඒක තීන්දුව වෙච්ච ස්පර්ශය බලන්න බෑ. ස්පර්ශය හට ගන්න තැනටම යන්නේ. ඒක ඉතින් මම කලින් ගත්ත නිදර්ශනෙම ගෙන හර දක්වනවා ටිකක් ඒක විස්තර කරගන්න පුළුවන් වෙයි කියලා හිතලා අපි යම් කිසි භෝග බීජ කාර්යයකින් ලෙඩක් ඇති වුණා කියලා හිතමු. අපි දැන් තියෙන ඒච් අර ගත්තොත්. ඒච් වලින් කරන්නේ ඉමුනිටි එක වසන. acquired immunity deficiency syndrome. Immunity එක බැස්සලාට පස්සේ වැඩියෙන්ම ඇති වෙන්නේ චෛරෝස්. දැන් අවුරුදු 40කට ඉස්සෙල්ලා අපි ලෝකේ චෛරෝගේ අයින් කර කර බොහෝම උදාහරණ දෙමු කට්ටිය. දැන් ඒඩ්ස් ආවට පස්සේ දැන් ගොඩාක් කාය සාය රෝග එන්න පටන් ගන්න තියෙනවා. ඉතින් සාය රෝග ඇති වෙලා ලෙඩෙක් ඉපිටල් ගෙනිච්චට පස්සේ ඒ සාය රෝග නිසා නියුමෝනියා වෙනවා. නියුමෝනියා තව ඉක්ම ගන්න බැරුව ඇදුම හැදලා මැරලා ගියයි කියනවා. ඊට පස්සේ දොස්තර මහත්තයා කිව්වොත් මෙයාකා මැරුණේ ඇදුමින් කියලා බොරු නෙවෙයි. ආයෙක කිව්වොත් මෙයාකා මැරුණේ නියුමෝනියා කියලා ඒත් බොරු. ආයෙක කිව්වොත් මේ ආදුනේ සාය රෝගෙන් කියලා බොරු නෙවෙයි. නමුත් ඒ ඔක්කොම කපාන ගිය කෙනෙක් තමයි කියන්නේ මෙයාගේ මූලිකම වෙලා තියෙන්නේ ඉමුනිටි එක අඩු වෙලා තියෙනවා. ඉමුනිටි එක අඩු වෙලා තියෙන්නේ සාමාන්‍ය පරිසර වෙනසක් නිසාද ආරෙන්ද එහෙම නැත්නම් ඒකට වෙනමම ඒඩ් වෛරස් කියලා එකක් තියෙනවා. ඒකද කියලා මේ කොයි තැනෙන් ඇල්ලුවත් කවදා හරි ඒඩ් වෛරස් එකෙන් තමයි මේ ඉස්සල්ලාම පටන් අරගත් කියලා එතෙන්ට එනකම් මේ ඒඩ් රෝගියෙකුට සව් අරමක් නැහැ. එයාට නියුමෝනියාවට වෙන බේත් වර්ගයක් තියෙනවා. ඒක දුන්නට ඒඩ්ස් වල මූලික භයානකම නැති වෙනවා. අදම හදුනට එයාට ඔක්සිජන් දෙන්න පුළුවන්. ආටිෆිෂල් රෙස්පිරේෂන් එහෙම නැත්නම් හියුමාලය ලඟුල ගොඩක් දේවල් කරනවා. මේකටත් පුළුවන් යම් ප්‍රමාණයකට මේ TB ආපුවාම සෛරෝගයට වෙදකන. නමුත් තාම අර යට තියෙන ඒඩ් වෛරස් එක අල්ලනකම් අර ඔක්කොම රෝග කාරකවලට වෙදගෙන රෝග ලක්ෂණ වලට වෙදගම් කිරීම පානවා. ඒ නිසා කවදා හරි තම දක්ෂ ડોක්ටර් කෙනෙක් වෙනවා නම් මේ ඔක්කොම එන්න මුල්ලුලා කියන්නේ මෙයාගේ ප්‍රතිශක්තිය බහලා තියෙනවා. ප්‍රතිශක්තිය බහින්ද හේතුවක් ඇතුවද නැතුවද කියලා බලලා එයාර ඒ ශ්ලෝකෙට යන්න ගත්තොත් ඒ ලෙඩාට ඒ හොයන පරිශ්‍රණය කරන දිගටම අදුම විඳින්න වෙනවා. ඩයරෝගෙත් විඳින්න වෙනවා. නියුමෝනියාවත් විඳින්න වෙනවා. ඒ தත්ත්වය හැටියට. ඉතින් ලෙඩා කෑ ගහනවා විශ්තු කතා කරනවා මේ දොස්තර පරිශන කර කර ඉන්නවා මට බෑ මට ඇදුම මට කියන කරන්න දෙයක් නෑ. ඔක කාගෙන හිටපන්. ඕකට සනීප කරන්න ගත්තොත් වෙන්නේ අර රෝගනේ මූලේ හොයාගන්න එක ප්‍රමා වෙන නිසා ඒකට අපි බෙදන් දෙන්නම් ටික කාලෙක ඉඳගෙන හිටපන්. බේත හොයන්න ඕන කියලා අර මුලට ගියේ නැත්තම් මතක තියාගන්න මූලික රෝග කාරකේ නිසා කෙනෙකුගේ ඒ ප්‍රතිශක්තිය වැස්සට පස්සේ වට තියෙන ඔක්කොම විස බීජ ඇවිල්ලා ඒකේ අවස්ථාවේ වාසිය ලබනවා. ඊට පස්සේ secondary infection, tertiary infection කියලා. ඒ infection රෝගාස්වා ආසාදන තක්මතු වාශයක් කරනවා. ලෙඩා කෑ ගහන්නේ අන්තිමේකට. ලෙඩාගේ ගෙදර කට්ටියක් කෑ ගහන්නේ අන්තිමේකට. නමුත් මුලට බහින්න නම් අරව ගැන ලොකු ඉවසිල්ලකින් කාගෙන අර මුලට ගියේ නැත්තම් අපි රෝග ලක්ෂණ වලට වෙසකම් කරන්න පටන් අරගත්තට කවදාකවත් මූලික රෝගේ සනීප වෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු මිලදා කෑ ගන්නවා තමයි. කරන දෙයක් නමුත් අපි මුලට යන්න ඕනේ. ඒ මුලට ගිහිලා බැලුවොත් විතරයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ රෝගකාරකේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ රෝගකාරක තුනක් බෞද්ධයන්ගේ දැනගැනීම සඳහා තේරුම් කළා දුන්නා. මම ගත්ත නිදර්ශනයේ මේ බුදුරජාණන් වහන්සේගේ අර්ථකථනයේ කුංචි වෙනසක් තියෙනවා. වෛද්‍ය විද්‍යාවේ තියෙන පිස්සුවක් තමයි රෝගකාරකයා පිට කෙනෙක් කියලා හිතලා ඒක හොයන එක. බුදුරජාණන්ගේ පිස්සුව සනීප කරන්නේ මොකද්ද? රෝගකාරකයා ඇතුලේ තියෙන පිට නෙවෙයි කියන එක. ඇතුළ බලන එක තමයි ඉන්සයිට් මෙඩිටේෂන් කියන්නේ. උන්වහන්සේ කියනවා රෝගකාරකයා කොච්චර බලවත් වුණත් මේ තමන්ගේ ප්‍රතිශක්තිය අඩු වීම තමයි රෝග රෝග භාජන රෝගයට භාජනය වීමේ ප්‍රධාන හේතුව. ප්‍රතිශක්තිය හරියට තියාගන්න නම් රෝගකාරකයට බනින්න එපා. විෂ බීජ නාශනයේ තියෙන ඉතාමත්ම කෲර දරුණු භයානක ප්‍රතිඵල. ඒ නාශනය කියන වචනේම හෝනියම. කවුරුවත් නාශනය කරන්න බෑ Taman නාශනය වෙන්නේ. බුදුරජාණන්සේගේ වෛද්‍ය විද්‍යාවේ කිසිම තැනක විෂ බීජ කියන නාක් නැහැ. විෂ බීජ නාශනයක් නැහැ. ඒ නාශන කියන වචනයම පාවිච්චි කරපුවාට ඒකම වුණියක් වෙනවා. බුදු දහම ගැන පුළුවන් තරම් ප්‍රතිශක්තිය දිනු කරගන්න බලපන්. ඒ ප්‍රතිශක්තිය දිනු කරේ නැත්නම් තණ්හාව කියලා එක විෂ බීජයක් තියෙනවා, මාන්නය කියලා එක විෂ බීජයක් තියෙනවා, දික්ඛය කියලා එක විෂ බීජයක් තියෙනවා. පළවෙනියම ඔබට ගහන්නේ තණ්හාව, දෙවෙනියට මාන්නය ගන්නවා, තුනට දුක්ඛය ගන්නවා, ඊට පස්සේ සනිප කරන්නේ. ඔබ කවදා හරි කිහිල ස්පර්ශය ඇති වෙනකොටම ඇයි මේ ශබ්ද වේදනා හිතවිලි තියෙද්දී රූපම බලන්න තණ්හාවක් ආවේ කොහොමද? දැන් පංච උපාදානස්කන්ධ කියනකොට සිද්ධියක් වෙනකොට ඒකේ නාම රූප දෙකේ රූපමගනක් අල්ලන්න නාම අමතක කරන්න නවත් තියෙන්න එපා. තේරීමක් තියෙන්න එපා. කල්ලතුගත පූර්ව නිගමනයක් තියෙන්න එපා. රුචර්ෂකමක් තියෙන්න එපා. පෞෂත්වයක් තියෙන්න එපා. ඇබ්බැහියක් තියෙන්න එපා. අන්න ඒක ඔබ දකින්නක සිද්ධියක් ඇති වෙනකොටම නාම නැතුව රූප පහළ වෙන්න බෑ රූප නැතුව නාම පහළ වෙන්න බෑ නමුත් අපේ තියෙන ඒ මානසික දැක්ම නිසා අටු දර්ශනය නිසා රූප අල්ලන මිනිහ හැමදාම රූප විතරයි අල්ලන්නේ ඊට පස්සේ වේදනාව අල්ලන මිනිසයා එයා කියන නෑ නෑ රූපය අල්ලලා වැඩක් නෑ වේදනාව අල්ලන එක අමාරු වේදනාව බලන එකයි වැදගත් වේදනාව කියන්නේ මම මෙතෙන් අදහස් කරන්නේ දුක් වේදනාව නෙවෙයි වින්දනය කියනවා එයා බලන්නේ සංසිද්ධියේ වින්දනයේ පැත්ත, රසාස්වාදයේ පැත්ත. තව කෙනෙක් කියනවා නෑ නව සද්ද රූප සද්ද රූප වින්දන වගේ නෙවෙයි, ඒ sannivedanaya පැත්ත, සංඥා පැත්ත, මතක තබා ගැනීම පැත්ත, නැවත පුනතු නැවත කියන්න පුළුවන් ශක්තිය, මතක ශක්තිය, sannivedana ශක්තිය ඒක තමයි තාම වැදගත් දෙය. තව කෙනෙක් කියනවා නෑ මේක පොඩ්ඩක් හැඩ ගහලා ටෙම්පරාදු කරලා ආලවට්ටම් කරලා විකුණන භාණ්ඩයක් වඩපත් කරගන්න පුළුවන් තත්ත්ව සංස්කරණය කරන්න පුළුවන් පැත්ත නිර්මාණශීලීත්වයේ ප්‍රගතිය ඒක තමයි වැදගත් දෙය. එනකට විඥානයේ පැත්තලන කරා කියලා කියනවා මේ හොඳ නරක දෙක තේරුම් ගන්න තියෙනවා. හරි වැරදි තේරුම් ගන්න තියෙනවා. සාධාරණ සාධාරණ තේරුම් ගන්න තියෙනවා. ඒක නැත්තම් සදාචාර දේවල් තේරුම් ගන්න තියෙනවා. එයා ඇවිල්ලි වෙලා සදාචාරාරම පටන් ගන්නවා. මේකෙන් හැම වෙලාවෙදීම අපේ ඒ පෞරුෂත්ව ලක්ෂණය ඉබේම ඉස්මතු වෙනවා. ස්පර්ශය හට ගන්න තැනදී. එයා ඇති ස්පර්ශයෙන් පෙන්වන්න හදන දේ මත් වෙලා පිටිපස්සෙන් ඇදිලා යන එක නෙවෙයි. මේ මෙච්චර රාශියක් විකල්ප තියේදී අපි හැමදාම මේ විකල්පෙටම යන්නේ ඇයි? කවුද ඒක තීන්දුව කරන්නේ? ඒක මගේ න්‍යායපත්‍යනෝ සිටියෝ මොකද? ඒක කමක් නෑ. කවුරු තීන්දුව කරත් මගේ න්‍යායපත්‍යමක් මේ විදිහට තේරීමෙන් මට සුභදීතියක් තියෙනවා. මට සිද්ධියේ සුවිසිද්ධ බත් දක ගන්න පුළුවන්කමක් තියෙනවා. මේක නිවනට පාරක් තියෙනවා. කැළම නැත. එකක් මට පාලනය කරන්න බෑ. දෙක පාලනය කරන්න බැරි බව දැනගත්තත් ඒ සිද්ධිය අනුව අපි ඇතිවෙච්ච ස්පර්ශය දිගේ මතු නතු වෙලා ගියාට ඒක නිවනට නෙවෙයි යන්නේ කො තණ්හාව දිහාට එක්ක මාන්නේ දිහාට එක්ක දික්කේ දිහාට. ඒ නිසා අපිට ඇති වෙනකොටම දැන් යන්නේ තණ්හාවට කියලා දකින්න පුළුවන් වුණා. අනේ මගේ හිතේ තණ්හාව ඇති වුණා නේද කියලා පශ්චාත්තාප නොවි එක දිහා බලන් ඉන්න නම් මොන්න තරම් උපේක්ෂාවක් ඕන. මොන්න තරම් දැනුමක් ඕන. මොන තරම් අත්දැකීම් රාශියක් වුණා දැන් මම මේ සිද්ධිය වුණා මම රූපය ඇල්ලුවා වේදනාව ඇල්ලුවා මොකක් හරි ඒ නිසා මට දැන් තණ්හාව වැඩෙන. මේ වැඩෙන එක අනුව පශ්චාත්තාප වුණා. අර තණ්හාව දැක ගැනීම වැඩ පිළිවෙල සම්පූර්ණ අලාපාල වෙලා යනවා. තණ්හාව තමයි ඇතිලා තියෙන්නේ. තණ්හාව මේ සිද්ධිය නිසා ඇතිලා තියෙන මේ තණ්හාව බුදුචානන්සේ දේශනා කරන තණ්හාව මම කියා ගන්න එපා. මගේ කියා ගන්න එපා. මගේ ආත්මය කරගන්න එපා. හේතු ධර්ම ආවොත් ඔක පහළ වෙන එක ඇති. ඕක දිහා බලලා ඒකෙන් නොසලෙන මනසක් ආතතිගත වෙන්නේ නැති මනසක් අසහනයටපත් වෙන්නේ නැති මනසක් මේ හේතුඵල ධර්මයක් අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් මේකේ තියෙන්නේ මට තියෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. නමුත් මම මෙතෙක් කල් ලෝකවත් දැක්කේ නැහැ නේ කියලා. තණ්හාව ඇති වුණත් ඇති වෙච්ච තණ්හාව දිහා උපේක්ෂාවෙන් බලන්නේ නැත්නම් මාන්නයක් ඇති වෙනවා. අනිකට භාවනා කරන්නේ නැත්නම් අපි තමයි භාවනා කරන්නේ අපිට සීලයක් තියෙනවා අපි මෙහෙමයි මෙහෙමයි කියලා අර භාවනා කිරීමේ ಗುಣ පැත්ත ගැන හෝ මාන්නයක් ඇති වෙනකොට තේරෙනවා ඒත් කෙනේදයක්. මොකද ඒකටවත් නොසැලී ඒක ඔහේ නිසින්ින්ද වැඩේ. බලාගෙන ඉන්න පුළුවන් නම් අනුන්ගේ දෙයක් වගේ. ඒකට ඒ උපාදානස්කන්ධ පහළ වෙනකොට ඒකට වැඩෙන්න දීන තමයි බලන්නේ. එහෙම නැතුව ඒක අනුන්ගේ දෙයක් දිහා බලලා කවදාකවත් පළවෙනිපත්ති අත්දැකීමක් එන්නේ. ඊයේ වෙච්ච උපාදානයක් දිහා බලලා අත්දැකීමක් පළවෙනිපත්ති අත්දැකීම ලැබෙන්නේ නැහැ. වෙන්න තියෙන උපාදානයක් දිහා බලලා වෙන්නේ නැහැ. ඒක දිහා දැන් තමන්ගේ ලේ පිට ඇතේ මේ ත්‍රාගේ වැටෙන හැටි තේරෙනවා. මේ මානෙ වැටෙන හැටි තේරෙනවා. මේ මමයා මම ඇනේ වැටෙන හැටි තේරෙනවා. මේක දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒක ඇත්තටම අමානුෂිකයි. මනුස්ස මනසකට කරන්න බෑ. මොකද සරුවචනන්ස අපිට අභියෝග කරනවා. ඔබ බුලටම ඵලයක්. ඇයි මෙච්චර මේ දේවල් තියෙද්දි ඔබ හැමදාම මේක තෝරන්න කියලා බලපං. ඒ තෝරන හැටි බලනකොට අනුන්ගේ දෙයක් කරනකොට හොඳට බලන්න ඉඳලා ඒකට ප්‍රතික්‍රියා නොකර ඒක මම මම කියා ගන්න නැතුව ඒක තෝරන්න බේරන්න නැතුව ඒක දිගට නැචින්ද වැඩෙන්න කියලා බලන්න ඉන්නවා කියන එක දැන් ආරම්භක යෝගාවචරණ දැන් හිතන්නවා බෑ ඒක හරියට කියනවා නම් මෙහෙදි පුහුණු කරන අජටවකාශ ගාමීයෙක් අර කවදාහකත් මෙහෙදලා පුහුණු කරන්න බෑ ගුරුත්වාකර්ෂණය නැත්තනක හැසිරෙන හැටි. ඒකට එතෙන්ද යන්න එපා. මෙතන ඉන්න උගඩන කිසි කෙනෙක් දන්නේ නැහැ. නමුත් ඕකන කරන හැම කෙනාම දන්නවා මෙතන ගුරුත්වාකර්ෂණය තියෙනවා. හැබැයි ගමනේ පුංචි කොටසයි ගුරුත්වාකර්ෂණයට වැඩි වැඩි කොටසක් ගුරුත්වාකර්ෂණය නැතුව ඉන්න වෙන. ඉතින් යාට කියන්න වෙනවා පුතෝ මම නම් කරලා නැහැ. මේ මේම එකක් කියනවා මෙහෙම බඩු හිටින එකක් නෑ බෞද්ධට ගියා. මේ ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. ඔය බත් කන්න කියලා කට පතර ගන්න ගියාම බත්තට විසිරෙන්න පටන් ගන්නවා. මේ නායමුත්‍යයි කියෑම, කටමුත්‍යයි හැමතැනම මෙයයි ඔබ කිවිසුම් අරින්න පටන් ගන්නවා. මේ සාමට ටූත් පේස්ට් එකක් වයින්දගෙන මේක කලා කන්න වෙනවා. වැසිකිලි කරන කොටත් එහෙමයි. බුද්ධිකන් ආමර කියලා වැඩි කිලෝ තමයි ධර්ම කක්ක ගෑවෙන්න පටන් අරගන්නේ. මොකද මේව එක තැනක ගුලි වෙලා හිටින්නේ නැහැ නේ ගුරුත්වාකර්ෂණය නැත්තම්. ඉතින් මේ පාඩම උගන්වන්න ගියාම මේ මනුස්සයා ගොත නමුසෙත් කරලා නැති එකක් තමසේ වට උගන්වන්න ගොන් තමසේ සුසුසු ගන්න නැහැ කියලා කවදාකවත් වෙන්නේ නැහැ. අර සිද්ධ වෙනවා මේකට පොරොත්තු යන්න මෙන්න මේ වගේ ලක්ෂණ ටිකක් තියෙනවා. ගියාට පස්සේ මේ කියන මූල ධර්ම මේ කියන ගුරුත්වාකර්ෂණය මේ කියන නීති නෑ වෙන නීතියක් තියෙනවා. නමුත් එතෙන් ගියාට පස්සේ ඒක නට ඉගෙන ගන්න ඕන තරම් කාසියි. ඕන තරම් කල් දෙනවා. හැබැයි ඒක මෙහෙදි ඉගෙන ගන්නත් බෑ. නමුත් අපේක්ෂා කරගෙන යන්න ඕනේ මෙතනින් එහාට ගියාම වෙන ලෝකයක්. අන්නේ ලෝකෙට ගියාම බුදුහාඳුරෝ නැහැ. දෙවර මතක ඉන්න බුදුහාඳුරෝ ඉන්නේ අර මේ පැත්තේ කොටසේ විතරයි. බුදුහාඳුරේ ඒ නිසා කියනවා ඔබ එහාට ගියාට පස්සේ මගේ ධර්මනා මගේ අවවරණක් මම මේ ගැලවෙපු කාර්යකුත් නෙවෙයි මම ඔබට කරන්න දෙයක්කුත් නෑ මට ඔබට එකක් කියද හැකි. ඔබ හිතාගෙන අගයන් ආඩම්බරයෙන් ඒ ලෝකේ නෑ. හැබැයි ඔබට හම්බෙලා තියෙන මනුස්ස මනස ආනේකට සූදානම් වෙලා තියෙනවා. ඒකට හැකියාව තියෙනවා. ඒ භාවයේ තියෙන එක. පින තියෙන එක. ඔය දන්න හරියම කොටු වෙලා හිටියට මරණය දුකට කන්දාට වෙන්නේ. ඔබ මේ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් වැඩගත්තේ නැහැ. ඔබ දන්න හරියම තරතිය බල බල හිටියන බව කාටද බැලුවේ. ඒ නිසා ස්පර්ශයක් හට ගන්නකොටම ඒ ස්පර්ශය දිහා බලන හිටියොත් යාර විශාල දැනෙන කවුරුවක් උත්තර වෙනවා. එතන දොරටුවක් උත්තර වෙනවා. මෙතෙක් කල නොදැක්ක යටි හිතට බැහැ ගන්න. හැබැයි එකක් තියෙනවා. ඒ යටි හිතේ ප්ලැටිනම්වත් රත්තරන්වත් මොනවත් නැහැ තියෙන්නේම අනිච්චං තියෙන්නේම දුක්ඛං තියෙන්නේම අනත්තං එසා ගියේ මිනිහා දුවගෙන යනවා අපා නැද්දකින්න පතක් දැකපේ නැදක් කරා හොඳයි කියලා ඒ නිසා නිල්ලඹ ගහලා තියෙන පෝස්ටර් එකක් ඔබ කවදා හෝ භාවනා කරලා ඇති හැටි දැක්කොත් ඔබ දුවන්න පටන් ගනී භූතයක් දැක්කයි මේක ඇතුලේ මොකක්වත් සුන්දර දෙයක් නැහැ ඒක නිසා මම මේ අනුන්ගේ දේවල් බල බල ඉන්නේ ඇතුලේ බැලුවොත් මේකේ තියෙන්නේ අත්ථීමස්මින් කායේ තේසා ලෝමා නකා දන්තා තචෝ මන්තං ආහු අට්ටි අට්ටිමිච්ඡ කක්ක ගොඩක් අසුචි කියන වචනේ ගෙලින්ම ਸਰවත්‍ංශය පාවිච්චි කරනවා අසුචිනේව පච්චවේක්ක මේ කාර්යාරී බඩ වැලක් අරගෙන හරි ලේ ටිකක් අරගෙන හරි දරව ටිකක් අරගෙන හරි අපි අතර දුන්නොත් අනේ මේක තමයි ඇතුලේ තියෙන මේක අතේ තියන භාවනාව කරන්න කියලා විජහාට අත ගසා දාලා අත හොද කන්නේ මේ භාවනාවෙන් කමන්නේ නැහැ. මොකද ඉබ්බත් රැට ගන්න හම් වෙන්නේ නැහැ, කුටි ගන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරලා මේ ස්පර්ශයක් ඇති වෙන තැනදීම මේ කියන උපාදානස්කන්ධ පහළ වෙන හැටි දැක්කොත් අපේ හිත කක්කාවට කැමැති ගැතියි. පිරිසිදුවට අකමැති ගතිය. හරියට කුඩල්ල කොට්ටේ උඩ කියන කමතියි. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මෙතනදී මට ඔබට උදව් කරන්න. බෑම්බල ඇස්තිලා ගියොත් මට අනිවාර්යයෙන් මෙතෙන්ට ගෙනියලා දෙන්න. ඒකත් ලීසි නෑ. ඉතින් සිල් අරගෙන මම බාහනා කරලා සූදානම් යන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේක දැක්කහම මේකයි භාවනා ප්‍රතිඵලය. මේකයි පෞරුෂත්වය කියලා කියන්නේ. මේකයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මේකයි යෝනිසමනසිකාරය කියන්නේ කියලා එතනදී Tamanna කල්පනා වුණේ නැත්නම් කියන හරි දැනට යොමු කරවන්නේ මේ ඔක ඉගෙනගත්ත දේවල් වලින් මොනවත් කරන්නේ නැහැ. කවදද ඒ අත්දැකීම එනකොටම හරියටම මෙතනදී නොසැලී ප්‍රතික්‍රියා නොකර මේක මම මාගේ නොකිය මේක දිගේ යන්න ඕනේ කියලා හිතෙන මොහොත වබෝධ වෙන මොහොත කවදාකවත් කල්ලාතෝ කියන්නේ. හැමදාම අහඹයක්. ඒක නිසා උපාදාන ස්කන්ධ වල මුල බලනවා කිව්වත් එහෙම නැත්නම් අර විදියට පස්ස ආයතන වල මුල බලනවා කිව්වත් ඒක තන්නේ කර සූදුවක් තමයි. නව රත්වේ සොටු දාන මිනිසයා કોઈ වෙලාවකදී අස්ස වැඩ කරපු දාසේ සිංහයා තමයි. නැත්තම් අර ගෙදර කෑන්ට දරුවන කන දෙන පාන් ගෙඩියට හම්බෙච්ච සල්ලි ටික සූදු කියලා ගෙදර යනකොට ඔක්කොම පාරනවා. මේ භාවනා කරන එකනට ඒ කොයි වෙලාවෙද මේක හරියන්නේ කියන එක කියන්න බැරි නිසාම ධර්ම ගැඹුරු. ඒ ශායකට යෙදී ගත කරන්නේ සෑහෙන මේ සංසාරේ බය තියෙන මිනිස්සෙක්. එන්නතම මේ ජීවිතයක තියෙන දුක් පැත්ත වැඩි මේ දුක නිසා කියලා ඒකම වැටි ගත කරන්න මේ ගොඩෙන්න බෑ කියලා ලොකු සංවේගයක් පහළ වෙච්ච කෙනාට විතරයි මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සංවේගීති වලට වැඩක් නැහැනේ. අර භාවනාවේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ස්පර්ශය නැත්තම් පඩම් යනස අවසානයේ ස්කන්ධ වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ පටන් ගන්න දැනට යන්නේක ශිල්පයක් තියෙනවා. භාවනා ක්‍රමයක් තියෙනවා. ක්‍රමෙන් ඉතින් ගිහිල්ලා එතනදී නිවැරදි දැක්ම ඇති වුණොත් ගුරුත්වාකර්ෂණ නැති වුණාට පස්සේ මෙතෙක් කියලා ගුරුත්වාකර්ෂණ තුන දැන් නැති තත්ත්වයට ගියා. දැන් පාලන මැදින් අපි පාලනය කරන්න බෑ කියලා තමන්ගේ පාලනය අතට අරගෙන ෂැටල් එකේ වැඩපාරගත්ත ගංගනගාමියෙක් වාගේ යහට යනවා. ඉතින් මේ සෙල්ලම මනුස්සකම නැතුව කවදාකවත් කරන්නේ. දෙයියෝට බෑ, බ්‍රහ්මණයට බෑ, තිරේනට බෑ, යක්ෂයෙකුට බෑ, ප්‍රේතයෙකුට බෑ, නීති සත්‍යකටවත් බෑ. ඉතින් ඒව දක්ෂකමක් මනුෂකම තියෙන නිසයි සර්වඥාන්සේ කියන්නේ දුර්ලභෝ manussත්ත්ව පරිලාභෝ. නමුත් ඒ නිකන් හම්බුන පරියට ඔක කකබිබී හිටියට ඒ දක්ෂකම උරගාලා බැලෙන්නේ නැහැ. මේකේ කඩේම් පරීක්ෂණ දෙකක් කරන්න. කෙනෙකුට පස්සේ නම් ඊට පස්සේ දිවි ලෝකේ ගියත් බ්‍රහ්ම ලෝකේ ගියත් ඊටු වැඩි කර ගන්න පුළුවන්. මෙහෙදී අර භූතික අධ්‍යාපනය ලැබපු නිසා ඒක මේකට කියන්නේ මගුල් සක්වල කියලා. පරිසු ලෝකෙත් කියන්නේ මගුල් සක්වල කියලා ඒ තරම්ම ප්‍රස්තාවල් ගොඩක් තියෙන තැනක්. නමුත් ඒ ප්‍රස්තාව ඉබේ මතුවෙන්නේ නැහැ. අපි ඒක උපයාසප්ය ගන්න ඕනේ. ඒ නිසා අපිට බැරි නම් ස්පර්ශ ආයතන හය વિશે සත්‍ය පිහිටවල මුලට මුලට යන්නේ නැත්නම් සති මේ ආස්වාදේ පටන් ගන්නකොට ප්‍රසවාසේ පටන් ගන්නකොට පිම්බීම පටන් ගන්නකොට හැකීම් පටන් ගන්නකොට තරහ පටන් ගන්නකොට ආශාව පටන් ගන්නකොට ඊර්ෂ්‍යාව පටන් ගන්නකොට පුළුවන් තරම් මුලට ගිහිල්ලා එතනදී අපිව කලින්ම මෙහෙවලා මේ දිහාවකට නතු කරවලා කියන ගතිය. ඒ අනුව අපි ඉදිරිපත් වෙන දේ අල්ලපදා ගන්න ගතිය තමා වශයෙන්ම අත්දකපු දවසේ එයාට හම්බුන යම් ප්‍රමාණයක වශීතාවයක් යම් ප්‍රමාණයක දක්ෂකම ඒ දක්ෂකම ඒ කෙනාට ඕන වුණාට ඒ කෙනාගේ දරුවට දෙන්න බෑ ඒ කෙනාට ඕන වුණාට ඒ කෙනාට අභිගුණන්න බෑ අල්ලපු කිතුන් හොරකම් කරන්න බෑ තමන් විශ්ින්ම කළ යුතුයි ඉතින් අපි මෙතෙක් කල සංසාරේ පෙන්කල කියලා ඇවිද්දා කවදාකවත් මේකට අත තියලා නැහැ. මේ පාර තමයි මම හිතන්නේ අඩු ගානේ වැඩියටවත් බහලා තියෙන්නේ. ඒත් ඔක්කොටම හරියයිද කියන්න බෑ නමුත් අඩු ගානේ මේ වගේ දෙයකට යෙදී අපවි කැපවි ගත වැඩ කරන කතිය පවා වර්ධනීයයි පූජනීයයි. ඒ නිසා මේකෙදී ගමනේදී ලස්සන රෝසමල් යානාවක් නැහැ. තියෙන ඉතාමත්ම Taman කටිය ගැටේ ගැට ගහගත්ත ක්‍රමයට ගැලවි ගැලවි අනේක. ඒ නිසා මේ වගේ භාවනායේ අරමුණ සිුම් වේගන යනකොට සූක්ෂම වේගන යනකොට නොදන්නකම මේ බය පහළ වෙනකොට ඊරසකම පහළ වෙනකොට දීතිමතකම පහළ වෙනකොට කම්මැලිකම පහළ වෙනකොට දමල ගහලා යන්න පහළ වෙනකොට පුළුවන් තරම් ඒක විශේෂයි. ඒක වැරද්දක් තමයි අභාගුවක් තමයි. නමුත් මේකදී සතිය කඩා ගන්න නැතුව ඒ වැඩේ කෙරුවත් කමන්නේ සතිය ඒක හරහා ගෙනියන්න පුළුවන්. ඒ යෝගාවචරයට අනිවාර්යයෙන් මේකෙන් පාඩමක් ගන්න. ඒ නිසා මේ කරුණු දුවට හිතේ තියාගෙන කරගෙන යන භාවනාවේදී හිත වැටෙන කාරණා කොච්චර තිබුණත් දහිතයෙන් ඉදිරියට කරගෙන යන්න අද දවසේ මේ ඉදිරිපත් කරලා ධර්ම කාරණා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සිල් දිනාටම සනසිමුදා වේවා කියලා. ඉතින් අපි මේක අවස්ථාවක් කරගන්නවා ඒ වගේම දෙවෙනි දවස් දක්වාම අපේ වැඩ පිළිවෙල බාධාකින් කරදරකින් නැතුව පිළිගෙන ආවා. ඒ සඳහා පෙනීම පෙනීමේවා සංවිධානයේදී උදව්පකාර කළා වූ සීලුම දෙනාට අපි මේ රැස් කර ගන්නාලාද ඉන මුජිතාවෙන් යුක්තව අනුමೋದනා ශීර්ෂයෙන් අපි අනුමෝදන් කරමු. සියලු දෙනා ඒ සියලු දෙනාම අපේ මේ අනුමෝදනාව දැනගෙන සාදුකාරයක් දීලා සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම ඉන්කමති අපේ ඥාතීන් පිරිසක් ඉන්නවනම් ජීවත් වෙන හෝ මිය පරලෝකීය මේ භවයේ හෝ පෙර භවයේ යත්තන්න මේ වෙලාවේ අපි මේ කරන වැඩේට හිතියුම් කරන්න පුළුවන් නම් ඉන් වලට කැමැත්තක් තියෙනවා නම් ඒත්තු අපි මේ සාදුනාදේ අහලා අපිත් එක්ක එකතු වෙලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කරනවා සාදු සාදු සාදු ඒ වගේම විවිධාකාර කැපකිරීම් මාර්ගයක් මේ රැස් කර ගන්නාලාද පින අපි අපගේ තවසාන සවිසුද්ධ දර්ශනය පිණිස යහතක් පිණිස අප අපට හේතු ආසනා වේවා කියලා අපි සාදුකාරව පවත්වමු මේක සම්ප්‍රදාන කෝලව අපි ඉත්තවතාකාදී ගාථා සජ්ජහනා කිරීමේ ඉපමණීමේ කටයුත්තට පෙළඹෙමු එත්තාවතාචනම්මේ හි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සංඝ